ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනාකට වැඩ භාවනා වැඩමුළුවකට මුළු දී ගත කරන වෙලාවක් මුනික ධර්ම දේශනා සඳහා වෙන් කරගත්ත වෙලාවක් ඉතින් අපි ධර්ම දේශනාව ආරම්භයේදී මතක් කරගනිමු අපි මෙතෙක් කල හැම වැඩමුළුවකම මතක් කරගත්තා වගේ අපි මේ යෙදී සැදී පැහැදී කටයුතු කරනකොට අපි එක එක්කෙනෙක් වශයෙන් සහ සමූහයක් වශයෙන් අපි කොහොමද මේ වැඩේට පිළියෙල වෙන්නේ නැත්නම් ඒකට අනුග්‍රහ කරන්නේ එහෙම නැත්නම් ඒකට සප්පාය කරනු සලසා දෙන්නේ කියලා ඒ මොකද අපේ කාගෙත් කාලේ වටිනාකමක් තියෙන නිසා ඉතින් ඒකෙදී ඒ වටින වේලාවක් කාලයක් හම්බෙච්චා විශේෂයෙන්ම බණ භාවනාව සඳහා පූර්ණ කාලීනව එහෙම නැත්නම් කියනවා නේවාසිකව ගත කරනකොට අපේ යුතුයකමක් තියෙනවා ඒ කාලේ වටිනාකම සලකලා උපරිමයෙන් ඒකට සැදී පැහැදෙන්න නෑ ඒ සඳහා සරුවචනංශේ පාවිච්චි කරන වචනය අනුග්‍රහ කරනවා කියන. කියනවා සරුවචනංශයේ දීර්ඝ කාලීන ආර්ය පරිශ්‍රණේ ප්‍රතිවලයක් වශයෙන් අපට උගන්වනවා භාවනාව සඳහා කටයුතු කරනවා නම් ඒක ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ තාමත් මෙතුක්කල් නොලබුණා වූ චේතු විමුක්ති ඵලයත් චේතු විමුක්ති ඵල සමාපත්තියත් ප්‍රඥා විමුක්ති ඵලයත් ප්‍රඥා විමුක්ති ඵල සමාපත්තියත් ලබා ගැනීම සඳහා කෙනෙක් තමන්ගේ සම්මා දිට්ඨියට පස්සාකාරයකින් අනුග්‍රහ කරන්න ඕනේ. පංචේ භික්කවේ අංගා පංචේ භික්කවේ අංගේ සම අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝඵල විමුක්තිච හොති විමුක්ති චේතෝඵල විමුක්ති සමාපත්‍යාච පඤ්ඤාඵල විමුක්තිච හොති පඤ්ඤාඵල විමුක්ති සමාපත්‍යාච කියලා අපිට කියලා දෙනවා. ඒකට ලොකු මාත්‍රකාවක් කරුණු පහකට අඩු කරලා කියන්නේ මතක තබා ගැනීමේ පහසුව සඳහා. ඉතින් ඒව අපි ශක්ති ප්‍රමාණය උපයසප්පය ගන්නවා අපේ මේ කාලයත් මේ වැඩමුළුවත් සියලු දිනාගේම අර්ථ කුසලයේ ලබා ගැනීම සඳහායි. ඉතින් ඒකෙදි ඉස්සල්ලාම ਸਰවචන්සේ සඳහන් කරන්නේ සීලානුග්‍රහිතාච හෝති කියලා. Taman තමන්ගේ සීලය අලුත් වැඩියා කරගන්න ඕනේ නැත්නම් කය වචන දෙක හික්මව ගන්න ඕනේ. ඉතින් ඒක ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ හිත අලුත් කර ගැනීමක් කියලා. තමන්ගේ චර්යාව වෙනස් කරනවා. ගෙවල් දොරල අතහැරලා දන්න කියන අය අතහැරලා රුචි අරුචිකම් අතහැරලා මෙතෙන් දැවිලා ඔක්කොම එකතු වෙලා එක සීලයක පිළිතලා ඒකට අනුග්‍රහ පිණිස කටයුතු කරනකොට අපේ හිතට නිතරම දැනෙනවා ඇයි මේම සුදු අඳින්නේ ඇයි මේ පෙරට වාඩි වෙන්නේ ඇයි මේ සක්මනක් කරන්නේ ඇයි මේ විදියට කාලසනට වැඩ ඔක්කොගෙම මතක් වෙනවා මම gedara dore ඉන්න අවස්ථාවක් නෙවෙයි මේ වැඩමුළුවකට මුළුදී ගත කරන වෙලාවක් කිය. ඒකට කියනවා සීලානුග්‍රහිතය කියලා. ඊට පස්සේ සූතානුග්‍රහිතය මේ වගේ අපි වාඩි වෙලා ඒ බණටම අහුම්කන් දීගෙන සියලු වැඩ නතර කරලා මේ පූර්ණ කාලිනව බැනහිනවා. ඉතින් ඒකයි ඒකට කියනවා ආහන බණ කියලා. ඊට අමතරව බණ જાතියක් තියෙනවා ඇහෙන බණ. අපි පොල් ගාන ගමන් ගමනක් යන ගමන් රේඩියෝ එකේ හම්බ වෙනවා කෑලි කෑලි ඇහෙනවා. ඉතින් එහෙම ඇහෙන එකයි මේකේ ලොකු වෙනසක් තියෙනවා. එහෙම ඇහිලත් හුඟක් පළපොරොජන තියෙන වෙලාවල් තියෙනවා. දැන් මේක අහන බන මොකද අපටමනේ කියන්නේ. ඉතින් ඒ නිසා ඒකෙදි sannivedana තියෙන්න ඉඩ බැරි. ඒකට අපි සාසනික විවහාර වශයෙන් කියන්නේ ධර්ම ගෞරවයෙන් යුක්ත බණහනෝ. අට්ටිකත්වා මානසිකත්වා සබ්බං චෛතසෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාති. කියන අර්ථයක් වචනයක් ඔක්කොමත් අරගෙන මුළු හදින්ම ඒකටම කන්නමාගෙන බණහන්. ඒක ලොකු කුසලයක්. ඒ විතරක් නෙවෙයි අපිට එදිනෙදාට කමටහන අලුත් වීමක් ආහාර ලැබුණා වගේ වෙනවා ඒ ධර්ම කොටාත ඇහෙනකොට. ඉතින් ඒක හොඳටම සම්බන්ධීකරණය වුණොත් ධර්ම දේශන අවස්ථාවේදීම සුවිශේෂ වූ විපස්සනා ඥාන මාර්ග ඥාන ලැබපු අවස්ථාවල් අනන්තවත් අපේ සූත්‍ර පිටකවල සඳහන් වෙනවා. තුන්වෙනි අනුග්‍රහිතය තමයි සාකච්ඡා අනුග්‍රහිතය. ඒ කියන්නේ කමඨාන් සුද්ධ කරනවා කියලා එකට කියන්නේ. තමයි භාවනා කරලා උපදෙස් ලැබුණාද කියලා බලන්න භාවනා කරනකොට වැටහිච්ච දේ ගුරුවරට කියලා කියනවා. ಗುಣ අගුණ කියනවා වගේ. ඒතර ගුරුවරට තේනවා මෙයා කමටහන අවබෝධ කරලාද මේ කතා කරන්නේ? වෙච්ච දේද කියන්නේ? එහෙම නැත්නම් චින්තාමය දෙයක්ද කියන්නේ කියලා ගුරුවරට විශේෂ අවස්ථාවක් ලැබෙනවා. නිවැරදි කිරීම කරන්න. මූලික කමටහන් වශයෙන් හෝ එහෙම නැත්නම් දියුණුව සම්බන්ධයෙන් හෝ විශේෂයෙන්ම දියුණුව එන්නේ මේ වගේ පිරිසක් දිහා බලපුවාම sannivedanaye දැනගත්තට මේ ටිකයි කියන්න ඕනේ මේකයි ඉස්සලා කියන්න ඕනේ කියලා හැම එකේම කලාවක් තියෙනවා. අනේ කලාව දැන් නැතුව අපි කොච්චර කතා කරත් ඉතින් සම්පප්පලාප බාටපත් වෙනවා. එහෙම නොවි අපිට කිව යුත්ත අදාළ වශයෙන් කියන්නේ ඒ sannivedana ගොඩාක් වැඩ තියෙනවා. ඉතින් ඒක කෙරෙන්නේ සාකච්ඡානුග්‍රහිතයේදී. ඉතින් ඒකෙදී දෙපැත්තරම අදහස් හොමාර වීම සිද්ධ වෙනවා. අර දේශනාකක වගේ එක පැත්තට ගලණයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි ඒකේ තියෙන සුවිශේෂ වටිනාකම අපේ වගේ නෛර්යානික සද්ධර්මයක විතරයි සාකච්ඡා කරන්න පුළුවන්. අනික හැම ධර්මයකම තියෙන්නේ සුද්ධ ලියවිල කියවන්න සාකච්ඡා විවේචනය කරොත් කෙලිම අපායි. ඒක සාකච්ඡා කරන්න නෑ. ඒක සාකච්ඡා කරන දෙයක් නෑ. ඒක ඇවිල්ලා තියෙන්නේ මෙලොවේ නෙවෙයි. ඉහළ මේ වෙන ලෝකෙකින්. ඒක අපිට බලන්න බෑ. සාකච්ඡා කරලා තියා ඒක යන අව탁සේරු කරුවත් සදාකාලික අපායට යොමු කරනවා. මේක මේ අපේ බුදුරජාණන්සේ සරුවඥයි මුලමෙදාග සියල දක්නා සියල දන්නා ඥාණයත් ඒක කියන කිසිම දෙයක් බාර ගන්න එපා සාකච්ඡා නොකර. කිසිම දෙයක් බාර ගන්න එපා පරීක්ෂා කර නොකර. මොකද බය වෙන්න දෙයක් නැහැ. ඉතින් එවැනි ධර්මතාවයක් තියෙනකොට අපි මේ ධර්ම සාකච්ඡා කරන්නේ මේ බුදු ආමඳුරන්ට පිළිබඳ සැකයකින්වත් ධර්මයේ පිළිබඳ සැකයකින්වත් නෙවෙයි සංඝයා පිළිබඳ සැකයකුත් නෙවෙයි මේ සාකච්ඡා කිරීම වැඩෙන පැලයක පස්මුල වටේ හාරලා දෙන්නවා වගේ. ඒතර පැලයට හොඳට මුල් දාව හොඳට වැඩිලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ගොවියා ගාවටේ තනකොළ අයින් කරලා පසබුරු කරලා දෙනවා. බුරුල් කෙරුවා පස්සේ තමයි මුල් ටික හොඳට පැතිරෙන්නේ. ඉතින් ඒ සාකච්ඡානුග්‍රහිතය අත්‍යවශ්‍යයි. නේවාසික භාවනා වැඩමුළුවල ඒක දිනපතා වෙනවනම් ලොකු පවන්සලීමක් වෙනවා. නිවැරදි මාර්ගයට ගන්න. ඉතින් ඒකෙදි මුල් දවසේ දෙකේ ඉතින් අපි කෝච්ච බස් පාර කරගෙන යනවා වගේ දඩබඩ දඩබඩ ගන්න තමයි යන්නේ. මොකද කියන්නේ අදාළ නැති දේවල්. ඒකට හිත නරක කරගන්නත් නරකයි, දොස් කියන්නත් නරකයි. ඒක එහෙම හැටි තමයි. හරියට පොඩි දඩුවෙක් බහ තෝරනකොට ඒ පොඩි කාට බියා කරන්න හොයන්න බෑ. ඌට බහුවචනයක වචන නැහැ. ඌයි බහ තෝරනවා. එහෙම තමයි අපි ඉගෙන ගන්න. ඒ නිසා මේ සාකච්ඡාව අනුග්‍රහ කරන්න පුළුවන් තරම් අවස්ථාව ගන්න. මේ තුنين අනුග්‍රහ වුණොත් විතරයි සමත අනුග්‍රහිතේ එහෙම නැත්නම් ඉඳගෙන භාවනා කරනකොට හිත අරමුණට දාගන්න අවශ්‍ය කරන ක්‍රමසහ විදි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොකද අපි ජීවිතේ සම්පූර්ණ මෙතන හිත නන්නත්තර කරන වැඩ. අපි අපේ හිත විතර නෙවෙයි අනුන්ගේ හිත නන්නත්තර කිරීමේ අපරාධය තමයි මේ සංසාරයක් හම්බෙලා තියෙන්නේ. දැන් ඉතින් අපි ලෑස්ති වෙන්න ඕනේ. එක තැනකට එක තැන් කරන වැඩක්. ඒක ඉතින් අපේ ලියෝලිම් මස් වලින් එන එකක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම අසාධනගත යුත්තක්. ඒ දේ කරන්නයි අපි සීලය, සුතය, සාකච්ඡානුගහිත ගන්න. එමුත් එහෙම සීල සුත සාකච්ඡා ලැබුණා කියලා නිකන් සමාධි අනුගහිත වෙන්නේ නැහැ. ඒකට ප්‍රයත්න කරන්න ඕනේ. ඒකට කියනවා සමාධි ශික්ෂා කියලා. ඉතින් ඒ ශික්ෂා කෙරුවට පස්සේ ප්‍රඥා ශික්ෂාව ඉහළම ශික්ෂාව ලැබෙනවා. ඒකෙනොත් යෝගාවචරයා ගුණයක් ලැබලා දෙන්න ඕනේ. ඒ අවසාන ඵලයට මෙහෙවීමක් එහෙම නැත්නම් යොමුවක් කරලා දෙන්න ඕනේ. එතන තියෙනවා යෝගාවචරගේ යුතුයකම. අන්නේ ඔක්කොම පහම එකතු වෙච්චාම ඉති කියනවා පංචෛ බික්වේ අනුග්‍රහිතා. මේ පහෙන් මේ කාරණා පහෙන් අනුග්‍රහ කෙරුවට පස්සේ අදකුද ඇරිලා සම්මා දිට්ඨිය දිට්ඨිජු කම්ම කියන එකක් සිද්ධ වෙනවා. දෘෂ්ටි ඍජු වීමේ චපල වංක වංචනික දේවල් ඍජු වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි මුලින් කිව්වා වගේ සාමූහිකව වග බලා ගන්න ඕනේ අපි ගත්ත මේ ප්‍රතිපදාව නැත්නම් ඒ නීති පද්ධතිය ආවට ගියාට කඩන්න එපා. එතකොට අපිත් එක්ක වැඩ කරන හුඟ දෙනෙක්ගේ හිත කලඹෙනවා. ඒ වගේම තමන්ගේ හිත කලඹ ගන්න, තමන්ගේ කය ලෙඩ කර ගන්න දේවලුත් කරන්න යන්න එපා. පුළුවන් තරම් මේකට අනුග්‍රහ කරන්න ඕනේ. ඒ නිසා ඉස්සර කියලා තියෙන කමඨහනක් ගන්න සංඝයා වහන්සේ නමක් උපාධ්‍යයන් වහන්සේ නමක් ළඟට කර්මස්ථානාචාර්යවරයෙක් ළඟට යනකොට බඩ විරිග කරලා සූරු පඳු ගහගෙන ඔක්කොම ලෑස්ති කරන තමයි යන්නේ ආයේ ඒ කිල්ල මේ සිවුරු හොදෝ දාන්නේ බඩ විරේක් කරන්නේ කරන්න බෑ හම්බ වෙච්ච ලාවේ ටික කල්ැතු ලෑස්තිලා යන්න ඕනේ ඉතින් ඒ තරම්ම කම්මඨාන ගහන නිද්දේශය කියලා විසුද්ධි මාර්ගය හිටන් ලොකු පරිච්ඡේදයක් තියෙනවා මේ කමඨහනක් ගැනීම මොනතරම් වගකීමකින් හරියට ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බ වෙන්න පොලිමේ ඉඳලා ටිකට් එකක් අරගෙන ගිහිල්ලා හම්බ වෙනවා වගේ මොකද ඒකේ තරම් අමාරුයි ඉතින් අපි ඒක පුළුවන් තරම් දැන් බලනවා තීන සම්මත sannivedana ක්‍රම අනුව ඒ කාටත් ලබා ගන්න පුළුවන් විදිහට දෙන්න නමුත් පුංචි කළ සලකන්න එපා. පුංචි කළ සැලකුවොත් අපිට වෙන්නේ මොකද්ද? අර ලැබිච්ච අවස්ථාව හැල්ලුවට සක් කරගෙන නැත්නම් ධර්ම ගෞරවේ ලක් කර ඇති කරගත යුතු වෙලාවේ ධර්මයේ හැල්ලුවට ලක් කරපුවාම මේ 230 420 නැත්නම් 33000 කරන්ට් එක වමතින් ඇල්ලුවා වගේ වෙයි. වැදුනට පස්සේ කතා කරන්න යන්න එපා. අල්ලනවා නම් අල්ලන්න දෝතින් අල්ලන්න අත්මීස් එකක් දාගන්න. නෑනේ. ඔය විදුලියත් එක සෙල්ලම් කරන්න යන්න එපා. මේක ඔය කවුරුන් දන්න හිටියත් සාසනය කියන්නේ high voltage current එක. අල්ලනවා නම් අල්ලන්න දෝතින්. අල්ලනවා අල්ලන්න ගෞරවේ. එහෙම නෑනේ. කරන වැරදි ප්‍රමාණය දඬුවම් ලැබෙනවා. එහෙම නම් හොඳයි පැත්ත කරලා නිකන්. ඉතින් ඒක නිසායි අපි මේ පළවෙනි දවසේම මේ අනුග්‍රහිත සූත්‍රය මතක් කරගන්න. හැබැයි ඒක නෙමෙයි අපේ දේශනාවලියේ මාතෘකාව. අපි දේශනාවලියට මාතෘකාව ගත්තේ දසුත්තර සූත්‍රය. ඒ දසුත්තර සූත්‍රය කියන එක සූත්‍ර පිටකයේ දීඝනිකායේ කියන්නේ ලොකු කතාවල් තියෙන ලොකු සූත්‍ර තියෙන පොතේ අන්තිම සූත්‍රය. ඉතින් මේක අපේ ਸਰවඥාසිකේ දේශනාවක් නෙවෙයි ਸਰවඥ ශ්‍රාවකයන් වහන්සේ නමක දේශනාවක්. නම් වශයෙන් කියනවා නම් අපේ ධර්මසේනාධිපති මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ දේශනාව. ඒකේ තියෙන්නේ සංග්‍රහාවක්. සංග්‍රහ කරනවා කියන්නේ 45 අවුරුද්දක අතීත ආසන්න කාලයක ਸਰවඥාන්සේ තැන් තැන් වලට පුද්ගලිකව වැඩලා දේශනා කරලා ධර්ම ඔක්කොම ප්‍රස්ථාරගත කිරීමක් මේකේ තියෙන්නේ. ඒකට නිසා ඥාන ප්‍රස්ථාන කියලා කියනවා. එහෙම නැත්නම් ඥාන විභාග කියලාත් කියනවා. ඉතින් ඒ එතකොට සාරිපුත්‍ර සාංශර වෙලාවක් හම්බ වෙනවා ඒ ධර්ම හරියට වගුවකට දාලා ප්‍රස්ථාරයකට දාලා සමස්තෙම පෙළ ගස්සන්න. ඉතින් ඒක කියනවා දැනුමේ ව්‍යාකරණය කියලා. ඉතින් මේක කියනවා මනුස්ස ඉතිහාසයේ පළමුවෙනි අවස්ථාව දැනුමක් ඒ විදිහට ප්‍රස්ථාරගත කරපු වෙලාවක්. දැනුමක් ඒ විදිහට මේ වගුවකට දාලා හදාගත්ත වෙලාවක්. ඊට ඉස්සෙල්ලා තිබුණ ගොඩාක් දැනුම ඊට පස්සෙත් තියෙන ගොඩක් දැනුමින් කිසි චාරයක් නෑ. කිසිම දෙයකට යොමු වෙලා නැහැ. දැනුම තියෙනවා තොන් ගණන්. නමුත් එකකින් එකට මල් මාලයක් වගේ අමුණලා ගොනුවක් යොමුවක් ඕපනයික ගතියක් නැහැ. ඉතින් ඒකකොට මේ ධර්මය තැනකට දෙයකට එල්ල වෙලා ගොම ගොනු වෙලා නැති වෙනකොට ඒවා එකිනෙක ගැටෙනවා. එකිනෙක ගන්නවට පස්සේ මොනවක්වත් ගන්න දෙයක් නැහැ. ඔක්කොම පෙළගස්සලා ගුණයක් යොමුවක් දෙන එකට අපි කියන ශික්ෂාව කියලා. ඒක හික්මීමක් කියලා. හැඩ ගැස්මක් කියලා කියනවා. ඒ නිසා දැනුම එක දෙයක්. ඒ දැනුම හැඩ ගැස්වීමක් අද තියෙන ලෝකායත විශ්ේ කිසිම හැඩ ගැස්මක්. තියෙනවා නම් කාමේ විතරයි. දැනුම තියෙන ඒකාන්තයෙන් කාමෙට නෙවෙයි. නමුත් අද තියෙන හැම ලෝකායත විශයක්ම ඕනම විශයක් ගොනු වෙලා තියෙන්නේ අන්තිමට කාමයට. ඒ නිසා කාටද මේකෙන් ලාභේ කාටද ආඩම්බරේ කියලා බැලුවොත් මායя තමයි පිටිපස්සේ ඉන්නේ. නිසා කොච්චර දැනුම තිබුණත් කවදාකවත් ඒකට නිවනකට යොමු වෙයි, හික්වීමට යොමු වෙයි කියන එක ඒ දැනුම වගේ කියන්නේ නැහැ. ඉතින් ඒ දේවල් වලට බුදුජානනාංශේ නමක් දානවා ලෝකායත විශ්යන්. ලෝකායත විශ්යන් අපි ගොඩාක් නිර්මාණ කරනවා. අපි ගොඩක් දේවල් හදනවා. එහෙම නැත්නම් නිර්මාණශීලී වෙනවා. ඒ වගේම ප්‍රගතිශීලී වෙනවා. අභිවෘද්ධියක් පතනවා. ඉතින් බුද්ධ ජානක කියන අන්තිමට ලෝකායත විශ්යන් වලින් වෙන්නේ සුසාන භූමි වැඩෙන එක විතරයි. ජාතිය බෝ වෙන එක විතරයි. ගාක් බෝ වෙලා හුඟක් මැරලා යනවා. ඒ තුන්කක් සුසාන භූමිය ඇති වෙනවා. ඒ නිසා ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ. ඉතින් අද ඉතින් ඒක නැති කරන නිසා ප්‍රමේයට වෙන්නේ නැති නිසා විශාල යුද්ධ සැරසුම් කරනවා. ඒක සැරීම කෝටියක් විතර මරලා දාන්න මේ කට්ටිය තාම ක්‍රමේ හම්බුනේ නැහැ. තාම හොයනවා ඉන්න විශාල ජනගහණය එක සැරේම හයෙන් එකක් හතෙන් එකක් අඩු කරන්න පුළුවන් නම් කරනවා. ඉතින් පරිේෂණ ටික යනවා දැන්. ඉතින් නොබෝ කාලකේ ඒගොල්ලෝ ඒ ටිකත් කරાવી. මොකද ඒගොල්ලන්ට මේ කරදරයක් දැන් මේ කාමයේ වැඩුවා. ඊට පස්සේ මිනිස්සු වැඩුණා. මිනිස්සු වලට පස්සේ දැන් මරන්න ඕනේ. මැරෙන ගතියමයි. ඉතින් ඒකට වෙනම ව්‍යාපාර වගේක් යනවා. මේකෙ පෙන්වන්නේ මොකද්ද? අනිත් පැත්ත. කාමයේ වෙනුවට එහෙම නැත්නම් කාම ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවය පෙන්වනවා. ඉතින් ඒ වගේ ධර්මතාවයක ගුණුව අර ලෝකයේ විශේෂයට ගිහිල්ලා ලෝකායත විෂයන් වලට ගිහලා ඔළුව අංජබජල් කරගත්ත කට්ටියක් එක්කනේ යන්න වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ කොණ්ඩේ නෙමෙයි ක්‍රේල් කරලා තින්නේ ඔළුව ක්‍රේල් වෙලා තියෙන්නේ. ඒ ඔළුව ක්‍රේල් වෙච්ච කට්ටිය පෙළ ගස්සනවා කියන එක බලුවලිගේ උණපුරුකක දාලා හත් අවුරුද්දක් තිබ්බත් ඇදැරෙන්නේ නැහැ වාගේ. ඉතින් ඒ වගේ පිරිසක් යනවනම් ගුණයක් එක්ක, ඕපනයික ගතියක් එක්ක, අනුපුබ්බ ශික්ෂාවක් එක්ක, අනුපුබ්බ කිරියාවක් එක්ක, ඉතින් ඒකට කියන තියෙන්නේ ගඟ දිගේ ඉහළට පීනනවා කියන. එනිසා මේ කියන දේවල් මේ සාරිපුත්‍ර සාංශගේ ගොනුව හුදු දැනුම වර්ධනය සඳහා නෙවෙයි. දසුත්තරම් පවක්කාමි පත්තු නිබ්බාන පත්‍ය. මම මේ දසුත්තර කරලා බෙන්නන්නේ බුද්ධ ධර්මය නිවනට යොමු කරන්නයි. ඉතින් ඒ ඒ නිවනට යොමු කරන්නයි මේ යන්නේ කියන කාරණාව දැනුව නැතුව මොන්න තරම් දැනුම ලැබුණත් ඒක එකිනෙකට බරක් වෙනවා මිසක්ක ගමනින් එන්නෙන්ද සාන්තියක් එන්නෙන්ද ඝර්ෂණයේ අඩුවීමක් එන්නේ එන්නේ සුවදායකමක් නැහැ. ඒ නිසා මේ ගුණයක් තියෙන ධර්මයේ ඕපනයි ගතියක් තියෙන ධර්මයේ නිවන් දකින්න ඕනේ. තබන තබන පියවරේ සෑල්ලුව තේරෙනවා. තබන තබන පියවරේ තමයි තේරෙනවා. මේක ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් මේකේ තියෙන. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. කොච්චර ගමන ගිහිලා තිබ්බත් තාම දන්නේ නැත්නම් පටන් ගත්තේ මෙතන දැන් ඉන්නේ මෙතනයි කියලා ඉතින් සෝරි තමයි කියන්නේ. එහෙම දිව්වට ගමනක් නැහැ. ගමනක් වෙලා නැහැ. වෙන්නෙත් නැහැ. ඒ මොකද එතන එතන අපි ඒක ප්‍රත්‍යක්ෂණය කර කර යන්න ඕනේ. ඉතින් ඒක පටන් ගත්තාම කොයි වෙලාවක හරි කවුරු හරි ඒක දිගට ගමන පටන් ගත්තාම පළවෙනි පියවර තිබෙක නම ආර්යයන් වහන්සේ නමක් විදිහට ගණන් ගන්න. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියනකොට මේ සෝතාපට්ටි මාර්ගයට පිවිසි කෙනත් ආහුනේයයි පාහුනේයයි දක්ඛිනේයයි අංජලි කරණීයයි. ඉතින් ඒක නිසා මිනිස්සු ඇවිල්ලා අපට කන්න දෙනවා. මිනිස්සු කන්න දීලා වාදිනවා. මේ ඔක්කොම හදලා දෙනවා. මොකද මේගොල්ලෝ දන්නවා මේ ගඟ දිගේ ඉහළට යන ගමනේ ඒගොල්ලන්ට හිතන්නවත් බෑ. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ වගේ වැඩමුළුවක මම දැන් වැඩි මුලපිරුවද පුරණ ලද්දද එහෙම නැත්නම් මම ආධිකම්මිකේද්ද එහෙම නැත්නම් මම ආරද්ධ විපස්සකේද්ද එහෙම නැත්නම් අරබල්ලද විරියති කෙනෙක්ද කියලා ඒක ලැබුණා නම් වැඩමුළුවම සාර්ථකයි. සම්බන්ධ වෙච්ච කෙනෙක් දන්නවනම් මම දැන් කෝච්චියට නැග්ගයි කියලා කෝච්චිය යන්නේ ඒක තමයි තියෙන්නේ. කෝච්චිය එහෙමයි වංගු හරවන්නේ නැහැ. පාර දිගේ තමයි යන්නේ. ඉතින් මේක නැංගද නැද්ද? මම කම්මද වුණාද නැද්ද කියන එකත් සමහරුන්ට වැටහෙන්නේ නැහැ. දවස් 10ක් ඉඳලා යනකොටත් කියනවා. අනේ සාංශ දවස් 10ක් නම් හිටිය රත පහක වැඩක් උනේ නැහැ. ගෙදර ගිහිල්ලවත් භාවනා කරන කමට අහනක් දෙන්න පුළුවන්ද කියලා අහනවා අන්තිම දවසේ. මට වහකණ්ඩ හිතෙනවා මෙච්චර මේ කරලා ඉවරලා අන්තිම වෙන දවසේ ඔන්න හම්බ වෙන නිදහස. ඒ කියන්නේ ගුණාට අහකුරු පැටවුවා වගේ. කියන දේ අත්විඳලා නැහැ. කියන දේ අත්දකලා නැහැ. මං කියන්නේ මේ 100කින් පටන් ගත්තම 100ට මේක වැටෙහි කියලා. එහෙනම් දරුවචනන්සේ පහළ වෙච්ච වෙලාව 4 දිසාට බණ කිව්වම ඔක්කොම නියන් දකින්න බෑ. වෙන්නේ නැහැ. ඒ නිසා බලන්න අනුග්‍රහයක් වෙලා තියෙනවා නම් Tamanට තිබුණට වැඩිය පහසුවක් දැනෙන්න ඕනේ. Taman තිබුණට වැඩිය සාන්තිය තත්වයක්, අසහනය අඩුවීමක්. මේ භාවනා කියන්නේ අසහනයක් නම් ලැබෙන ලැබෙන ඉදිරියට යෑමේදී ප්‍රශ්න මතුවෙනවා නම් තැක මතුවෙනවා නම් අනේ භාවනා නොකරන එක හොඳයි රැයට කාලා බුදිය ගනිලා. මේ රැයට නොක අපරාධේ කොන්ද කෙලි කරන ඉන්නට වඩා. ඒක නිසා මේකේ පුද්ගලික සහ පොදුවේ අපි දැන් සම්බන්ධ වුණාද මල් මාලෙට එන්න එන්න මල් ලැබෙනවද ගමන යනවද කියන එක දැනගන්න තේමාව දැනගන්න. යන ගමනේ තේමාව. ඒක තමයි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේගේ තියෙන වැඩේ. ධර්ම කන්න ඕඩක් නෙවෙයි. මේ ධර්ම කරුණු එකිනෙකට එකිනෙකට ගොනුවක් අරගෙන ඉදිරියට තල්ලු කිරීමක් කරනවාද කියලා. ඉතින් ඒක කෙරෙන්නේ නැත්තම් ධර්මයත් බාධාවක් ධර්මියත් බරක්. ඒක කිසි වගතුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒක අපි බලනවා මේ පුළුවන් තරම් දේශනාවෙත් ගුණයක් ඇතුව, කමඨාන් සුද්ධ කිරීමෙත් ගුණයක් ඇතුව, පරියන්කේ සක්මන්ට ගුණයක් ඇතුව මේ කටයුතු සංවිධානය කරන්න. ඉතින් මේ දසුත්තර සූත්‍රයේ තියෙන මේ ඉදිරිපත් කිරීමේ ක්‍රමය සේනාධිපති තනතුර හම්බෙච්ච සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේටම හිතිලා කරපේක. නමුත් ඒක ත්‍රිපිටකගත ධර්මයක් වෙනවා ਸਰවචනන්සේ ඉඳදී කරලා තියෙන්නේ. ඒක තමයි ඊට පස්සේ ਸਰවචනන්සේ ඒක අනුමත වෙලා තියෙන්නේ. ඊටත් වැඩි විශාල වශයෙන් මේක අනුමත වෙන තැනක් තමයි ප්‍රථම ධර්ම සංගායනාවේදී මේ සැකිල්ල තමයි වැඩ කළ තියෙන්නේ. සාර්කච්ඡ සංසය එකතු කරලා මේකේ සැකිල්ල හදලා දීලා තියෙනවා. දවසක කාට හරි සරුවචනසේ නැති වෙච්ච දවසක මේ ධර්ම මල්ල විසිරලා යනවා. ඉදිච්ච වක්කිටක් ගලක් ගැහුවොත් එimhe තරි ගහින්න කොහේ කොහේ යනවද කියලා කියන්න බෑ. මේ ස්වාමීන් වහන්සේ ඒක දැනගෙන ගොනු කරා. ඉතින් අපි වට ව්‍යාකරණ කියලා කියනවා. ඥාන ප්‍රස්ථාන කියලා කියනවා. ඉතින් ඥාන ප්‍රස්ථාන කිරීමට ඉස්සල සාරිපුත්‍ර සාංශය ප්‍රයත්න කරලා තියෙනවා. ඒ ප්‍රයත්නේ සංගීති සූත්‍රයේ තියෙනවා 31 වෙනි සූත්‍රයේ. කරුණු එකතු කරලා තියෙනවා. ගුණයක් නැතුව. ඊට පස්සේ දසුත්තර සූත්‍රයේ 10 කොට 10ක් ගහලා එක එක කොටු පුරවලා තියෙනවා. අර දසුත්තර සූත්‍රයත් අහක දාලා නැහැ. ඒක තමයි නිකන් කටු පොත වගේ ෆයිනල් කවුන්ට්ස් හදන්න ඉස්සෙල්ලා අපි පොත්වල ලියා ගන්නවනේ. ලියන්නේ වට ඒකක් තියෙනවා පොතේ අපේ අපේ ත්‍රිපිටකේ. ඒකට කියනවා සංගීති සූත්‍රය. ඒක තමයි සංගීතයේදී ධර්ම සංගායනාවේදී පදනම් වෙලා තියෙන්නේ. ඒ දසුත්තරය හදනකොට සාරිපුත්‍ර වංශය ආරක ගොනුවක් ඇති කරලා දසුත්තරම් පවක්කාමි පත්තුම් සම්බෝධි පත්තුම් නිබ්බාන පත්තිය. නිවන්පත් වීම සඳහා මම අර ධර්ම කරුණු මෙන්න පෙළ ගැස්සුවා. එනිසා කාට හරි යමක් කියලා දෙනකොට කාට හරි අවබෝධ කරලා දෙන්න හරි ඉතාමත්ම සරල දෙනින් පටන් අරගෙන ටික ටික ටික ටික කියලා දෙන ක්‍රමයේ තෝක තෝකං කණී කණී එහෙම නැත්නම් අනුභව ශික්ෂා අනුබුබ්බ කිරියා අනුබුබ්බ පටිපදා. ඉතින් කාට හරි අර මුල් ටික අල්ල ගන්න බැරුව ඉහලින් අල්ලන්න හදනවනම් ඉතින් කවදාකවත් ඒ කියන්නේ වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා මුල පටන් ගන්න අහිංසක වෙන්න වෙනවා. මුල පටන් ගන්න නිහතමානී වෙන්න ඕනේ. ඉතින් නාකයන්ට නාකිච්චන්ට අමාරුයි. මොකද ඇටුවම් බහලා තියෙන්නේ මේවා එකක්වත් මොනම දෙයක්වත් දාන්න ඉඩක් නැහැ මේවා පිරිලා. එහෙම කියලා අතාරින්න නරකයි. සමහරුන්ට පුළුවන් ඒ නාගේ ඇඟක් තිබුණාට හිත තරුණව නැත්තම් නිහතමානී වෙලා ධර්ම ගෞරවයෙන් වැඩ කරන්න. ඒ නිසා ඔක්කොම මතක තියාගන්න අපි මේ අලුතෙන්ම එහෙම නැත්තම් මේ ආධිකම්මිකෙක් වාගේ හරියට ආනපාන සති භාවනා කරනකොට ඉපදිලා ඉස්සෙල්ලාම හුස්ම ගන්නවා කියන. ඒකට ආයේ මේ අම්මා කියලා දෙන්න ඕනේ නැහනේ. උපදිතා හුස්ම ගන්නවා. එච්චරයි මේ පළවෙනි හුස්ම එච්චරයි. ඇවිදිනකොට බලන්න 7යි 7යි කියලා ඇවිදින බබෙක් වගේ ඇවිදින හැටි. ඉතින් ওই දෙක උගන්නන්න කමටහන් දෙන්න ඕනේ. දෙන්න ඕන තමයි මම මේ හැල්ලු කරලා කතා කරන්නේ. හුස්ම නැති වුණාට පස්සේ ආනපාන නැති වුණාට බලන්න මම දැන් ආයෙ උපදිනවා. උපදිනාට පස්සේ දැන් කොහොමද හුස්ම ටික වැටෙන හැටි බලන්න. සක්මන් කරනකොට හිත පිට යනවා. ආයෙසර බලන්න මම දැන් 7යි 7යි කියන බබෙක් දැන් වැටිලා ඉන්නේ. මම දැන් ආයෙ නැගිටලා බබා බලන්නකෝ මේ වයසට කියලා කොච්චර වැටුණත් උ නැගිටිනවා. නැගිටලා ඇවිදිනවා. අම්මා ළඟ හිටියොත් තමයි කචල්. අම්මා ඉති කරන්න දෙන්නේ අත්තම හිටියත් බෑ නැන්දම හිටියත් බෑ පුංචම හිටියත් බෑ ඌට දුන තු නැගිටිනවා ආන්නේ වගේ නැගිටින එකක් මේකෙදී කියන්නේ සාරිපුත්‍ර වගේ මහා ස්වාමීන් වහන්සේ නමක් උගන්වන මේ ධර්මයේදී අපි සියල්ල බහා තබලා අර gedirin ගෙනාව ගුණ කන්දල් ටික පැත්තක තියලා මේකට නව වූ භාවයක් ආධුනික ගතියක් ආධිකම්මික ගතියක් ආරද්ධ විපස්සකෙක් ආරම්භ ධාතු වීර්ය ඇති කරගන්න එකමයි අමාරු. මොකද අපි දැනුම. ඒක මේ අපි කතා කරන ධර්ම දේශනාවට අදාළයි. ඒක නිසා මම මේ ටිකක් වෙලා ගන්නෙ. ඉතින් මේ විදිහට කරපු නිසා හරි ඥාන ප්‍රස්ථාන ඇඳපු නිසා හිතන්න අපි ඇසර දෙමිලා මේ පොත දෙමුනොත් එක කොටුවක් නැති උනායි කියලා. ඉස්සර පස්ස තියෙන කොටු බලනකොට හිතා ගන්න පුළුවන් මෙන්න මෙතන තමයි දැන් මේක අඩු. මේක පුරවන්න පුළුවන්. මොකද ඒ ඉදිරිපත් කළ තියෙන ස්වභාවය ඕනම කෙනෙකුට තේරුම් ගත්තට පස්සේ හිස්තන් පුරවන්න පුළුවන් තැනකට අවිලා තියෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් වෙලා ගන්න මේ දසුත්‍ර සූත්‍රය කියවලා එකේ තියෙන කරුණු ටික සෑහෙන අදහසක් ගන්න පුළුවන්. මම ਸਰවඥ දේශිත ප්‍රායෝගික කොටස් සෑහෙන දුරට දන්නවා කියලා. සාරිපුත්‍ර සංස උත්සාහ කරන්නේ අන්නේ මූලික කරුණු සුතමේ ඥානයේ වශයෙන් කියලා දෙන්න. ඒක මං හිතනවා උගක්ම අදාළ නැත්නම් උගක්ම සජීව වෙන්නේ භාවනා කරන අයට කියලා දෙන්න. මොකද භාවනා කරන එක නම් උගක් පොතේ දැනුම තියෙන්න පුළුවන් නොතිබෙන්න පුළුවන්. ඒ කෙනාට ළඟ තියාගෙන කියලා දෙනවා මේ බුදු ආනරෝ මෙන්න මෙහෙම කරුණු කියලා දෙනවා ඔබ දන්නවා. නෑ ආයෙන අහගනි. මේ විදිහට එකේ කරුණු 10ක් ප්‍රශ්න අහනවා, දෙකේ කරුණු 10ක් ප්‍රශ්න අහනවා. තුනේ කරුණු වල දැන් අපි ඉන්නේ ගෙවම් කරලා ගෙවම් කරලා මේ දසුත්තර සූත්‍රයේම වැඩමුළු 50ක් කරලා තියෙනවා. දැන් ඉන්නේ අපි අටේ පොතේ. අටේ කර්ම. ඛතමේ අට ධම්මා පහතබ්බා. මේ අපේ ශාසනයේ තියෙනවා ප්‍රහාණය කළ යුතු කරුණු අටක්. ඒක දන්නේ නැත්නම් අහා ගන්න. කියලා ඉතල ප්‍රශ්නයක් දානවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඉදිරිපත් වෙයි. ඉතල ඛතමේ අට ධම්මා පහතබ්බා. ප්‍රහාණ කළ යුතු කර්ම ධර්ම අට මොනවද? ඉතින් එතකොට ඒ පිළිසකින් උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ මේ කත්තුකම් මේ දා ප්‍රශ්නින් කරන්න හදනේ කට්ටියට කියලා දෙනවා මම දැන් කියලා දෙන්න හදන්නේ ප්‍රහාණය කළ යුතු කර්ම 8යි කියලා. ඊට පස්සේ ඒක පොකුරටම අටතම කාරණාත් වෙනවා අට අටමිච්ඡතා. බැරදි අර්ථ 8ක් අපිට තියෙනවා. ඒ අට අපි ප්‍රහාණය කළ යුතුයි. ඉස්ලාම දැනගන්න ඕනේ අපි ඔක්කොටම මේ කියන මිච්ඡත්ත 8ක් ඒක මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනිත් පැත්ත. අරිෂ්ඨ මාර්ගයේ පටන් ගන්න සම්මා දිට්ඨිය කියලා මේක මිච්ඡත්තවල තියෙන මිච්ඡා දිට්ඨි. එනිසා අපි දවසේ මාතුකාව වශයෙන් ගන්නෙ මිච්ඡා දිට්ඨි කියන වචනේ. ඉතින් අපි ගිය වැඩමුළුවට ඉස්සෙල්ලා එකේ කෙරුවේ කතමේ අට ධම්මා භාවේතබ්බා ඒකෙදි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. දැන් ඒකේ අනිත් පැත්ත කියලා දෙනවා. මේක අපේ ශාසනයේ තියෙන හරි වටින තැනක්. යමක් කියලා දෙනකොට ඒක විරුද්ධාර්ථයක් කියලා දෙනවා. ඒතර විරුද්ධාර්ථයට සාපේක්ෂව දැනුමක් ලබා ගන්න පුළුවන්. විරුද්ධාර්ථයට අපි විරුද්ධ වුණොත් අකමැති වුණොත් අපිට අත්‍යාර්ථයේ වටිනාකම තේරුම් ගන්න බෑ. විරුද්ධාර්ථයට සාපේක්ෂව තමයි අර්ථයක් අපට තේරෙන්නේ. කළු ලෑල්ලක සුදු අකුරෙන් ලියන්නේ කළු තිබුණ නැත්නම් කළු ලෑල්ලේ කළු ගෙවිලා නම් සුදු අකුරට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි කළු පිරිමැදිනවා ආයෙසාර. පිරිමැදිලා පස්සේ කළු පාට හොඳට පේනවා. white board එක චෝක් වලින් ලිව්වට පේන්නේ නැහැ. ඒක වෙන අකුර කිල්ලියන්න ඕනේ. ඒක නිසා ඒ පසුබිම වැරදි එක සුදු අකුර ලියනවනම් කළු කළු කළු බෝඩ් එක ලියන්න. ඉතින් කළු ලෑල්ල කළු කියනක හොඳ නැහැ කියලා ඒකත් එක්ක විරුද්ධ වුණොත් අපිට කළු ලෑල්ලක වැඩක් ගන්න බෑ. ඒක නිසා ගෝධනෙක්ගේ විශේෂයෙන්ම සදාචාරවාදීන්ගේ විශේෂ ආගම්වාදීන් මේ මිච්ඡා දිට්ඨියට වෛර කරනවා. මිච්ඡා දිට්ඨිකයෝ කියලා කට්ටියක් දාගෙන ඒගොල්ලෝ වෙනම පැත්තකට දානවා. ඉතින් ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිය කියලා හදාරන්න කැමතිත් නැහැ, දන්නෙත් නැහැ. නමුත් දන්නේ නැත්නම් කී දැකේ පැහැදිලිවම සම්මා දිට්ඨිය දන්නේ නැහැ. සම්මා දිට්ඨිය දැනගන්න මිච්ඡා දිට්ඨිය දැනගන්න. ඒකත් මේ අල්ලපු gedර තියෙන එක දැනගෙන වැඩක් නෑ. මේ තමන්ගේ බොක්කේ තියෙන එකම දැනගන්න. ඉතින් ඔක්කොම හිතන නෑ. අපි නම් සම්මා දිට්ඨිය අපේ උපැන්න සාහිතිකේ කොටුවේ තියෙන උපැන්න බුද්ධ ආගමෙන් කියලානේ. අනේ වග විස්තරේ බැලුවොත් බිමට දාවපත් බල්ලෝ කන්නේ බෞද්ධයෝ කරන වැඩත් එක බලනකොට කොච්චරක් දික්ටිගතද කියලා බැලුවොත් සුද්ධ වශයෙන් කියතයි ලංකාවේ තියෙන තන්නේ කර මහායාන බුද්ධාගමේ පූජා ටිකක් විතරයි. පිටරටින් කවුරුර ඇවිල්ලා බුද්ධාගම ගැන හොයන්නේ කිව්වොත් පේන්නේ මහායාන බුද්ධාගමෙන් කරපු ඒ පූජා විදි ටිකක් කරනවා. ඉතින් මිනිස්සු කටහඬ බලයිනේ යකෝ මේකත් බුද්ධාගමක්ද කියලා. අපේ කට්ටියට ගේන් කියන එන්නේ වාපේව විවේචනය කරන්න අපි මේ પરම්පරාවෙන් එනාවේ කියලා බොහෝම ආසාවෙන් අර කොහොද යන අහල පහල යන කැලේ ටිකක් එකතු කරන නටනවා. නටුවට මොකද මිච්ඡාදිත්‍ය කියන එක හෝ සම්මාදිත්‍ය කියන එක ඉගෙන ගන්න තරම්වත් අපිට වෙලාවක් නැහැ. ඒ තරම් වැඩ. ඇත්ත. බොරු නෙවෙයි. ඒක නිසා මම පටන් ගන්නකොට 26 විතර මම දන්නවා 100 100ක් කො මිච්ඡාදිත්‍ය කියලා. මම මොකද මම සතුන් මරනවා විනෝදාන්තෙද. මම දන්නේ මිච්ඡාදිත්‍ය කියලා. අපයන්නේ මන්නේ උඹට මොකක්ද ඇති වැඩේ කියලා මම අනිකට රෝලමලව ගෑ ගන්නවා. මම හොරකම් කරනවා. මට හරි ආසයි පුස්තකාලේ පොතක් උස්සන්න. වටිනා ලොකු පුස්තකාලවලට ගිහලා පොත් උස්සන එක වෙනම කබඩයක් මයි ළඟ තිබ්බා. අසවල් බයි ලයිබ්‍රරි එක අසවල් කියවන්නේ නැහැ. පොත මොන විශේෂ දන්නේත් නැහැ. ඒක හෝටල් එකට ගිහිල්ලා කාලා සල්ලි නොදෙන්නේ. ඒ පුදුම ආසාවක් තියෙනවා. ඉතින් මේ වගේ වැඩ දෙක තුනක් තියෙනවා දෑයන දක්ෂයි අපේ කොල්ලොත් එක්ක කතා කරනවා මම හරි දෑයන දක්ෂේ. ඔක්කොම කඩලා තියෙනවා. ඉතින් මම කවදාක සුද්ධවන්ත වෙන්නේ කේ ගියේ නැහැ. ඉතින් ධම්මික හඳුනනට බයින්කොට බනින්න කියලා ඒකේ දෝෂයක් නැහැ. මම මිච්ඡා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියන්නේ මේ අම්මට අප්පට නිග්‍රහ කරන්න කියන නෙවෙයි. මම සත්‍ය පහකට සීලයක් සැලකුවේ නැහැ. ඊට පස්සේ ඒ සංසය මට කිව්වා මට උඹට එකක් කියත හැකි. ඉතින් හැබැයි මම නැවත නැවත ගිහිල්ලා ඒ සංසලකට ගිහිල්ලා කතා කරා මොකද්ද ආකර්ෂණයකට. මොනම දිට්ඨියක් මිච්ඡා දිට්ඨියක්. මොන වුණත් දිට්ඨියක් කියන්නේ මිච්ඡා දිට්ඨිය. නියම දිට්ඨිය අද්දිට්ඨිය. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං කිව්වනම් බුදුහාමස කියන එක තමයි භයානකම මිත්‍යාදිට මේමයි සත්‍ය මෙය හිස් කියලා කවුරු හරි ඇල්ලුවා නම් මොකක් ඇල්ලුවත් මිත්‍යාදිට ඒක තමයි ගලවන්න බැරි දෙය මේ ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං මං අල්ලපු දෙය නිට්ටය සම්මාදිට්ඨි අනිත ඔක්කොම මිත්‍යාදිට්ඨි කියන එක ඉතින් ඒක අපි කොහෙන්ද අපි ඉස්මතු කරගන්නේ කොතනද අපිට ඒක අදාළ වෙන්නේ සීල ශික්ෂාදී කොහොමද ඒක අදාළ වෙන්නේ සමාධි ශික්ෂාදී අපේ තියෙන ඔලොමලකම කොහොමද අදාළ වෙන්නේ? ප්‍රඥා ශික්ෂාදී ඔලොමල අදාළ වෙන්නේ කොහොමද? ඒක දැනගත්තාම අපි ඇත්තට මේකට සාදරද? එහෙනම් පැකිලිලා ඉච්ඡා බංගතටපත් වෙලා වහ කාලා පශ්චාත්තාප වෙලා ලැජ්ජාවටපත් වෙනවද? එහෙම නැත්නම් මේ මිච්ඡා දිට්ඨිය මතුවෙච්ච එකවත් මේ වඩන ලද භාවනාවේ ප්‍රයෝජනක් විදියට කියලා මිච්ඡා දිට්ඨිය ප්‍රමාණ කරන්න පුළුවන් නම් ඒක තමයි අපි මේ වැඩමුළුවකින් බලාපොරොත්තු ඒ නිසා මේතන මේ කියන මිච්ඡා දිට්ඨිය සමාන වචන වශයෙන් අපි ගන්නවා අවිද්‍යාව, මෝහය, අන්ධකාරය, ප්‍රඥාව නැතිකම කියන. ඒක සාමාන්‍යයෙන් ਸਰවචනසේ සමාන වචන වශයෙන් දාලා තියෙනවා. ඒක අර්ථ ભેද නැතුවම නෙවෙයි. නමුත් අපිට ගන්න පුළුවන් මිච්ඡාදිටි කියන්නේ අවිද්‍යාව කියලා. මිච්ඡාදිටි කියන්නේ මෝහය කියලා. මිච්ඡාදිටි කියන්නේ අන්ධකාරය කියලා. ඉතින් ඒ අන්ධකාරයේ පිළිබඳව දැනීමටමයි විද්‍යාව කියන්නේ. Taman ළඟ තියෙන මෝඩකම දන්නවනම් ඒක තමයි දැනුම කියන්නේ. අපි මේ දැනුම ලබන්න ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට යනවානේ. කේම්බ්‍රිජ් යනවානේ. එතන ඉන්නේ රට පිස්සු. මිල්ලෝ ආතපතයක් නැතුව රට ගම රට කන જાතියේ. ඉතින් ඒකට ගියාට අපේ මෝඩකම් වැඩෙන්නේ අපේ මෝඩකම් තව වැඩෙනවා. මාන්නකාරකම් වෙනවා ඔළුව ඉජිමෙනවා අරක දන්නවා මේක දන්නවයි කියලා මෝඩකම ඒගොල්ලෝ හිතන්නේ මේ දඹ රත්තරන් ඉපදිච්ච වෙලා ඉඳලා අපි දැනුම තියෙන කට්ටිය. සර්වචනන්සේ සඳහන් කරලා තියෙනවා විද්‍යාව අවිද්‍යාවට ප්‍රතිභාගයි කියලා. මම මෙච්චර අවිද්‍යයි කියලා දන්නවනේ ඒක තමයි විද්‍යාව කියන්නේ. ඒ තරමටම නිහතමානී වෙනවා. ඒ තරමටම අපි අහිංසක වෙන්න ඕනේ. ඒක මේ සලායතන විභංග සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. යම් දවසක බහන ඉහළටම ගියාටපත් වෙන යකෝ මෙච්චර කල් මං කාලා තින මඩ රාත්තල් ගාන කොච්චරද? කාපු රාත්තල් ගාන තේරෙන බණ. එතකොට තේරෙනවා දැන් අඩු ගානේ රාත්තල් ගාන දන්නවයි කිය. ඒතර පුදුම සතුටක් එනවා. අනේ මේක මම දැක්කයි මිසක් අල්ලපු ගෙදර මීයා දැකලා වැඩ නැහැ. මම ලීගා වාත්මේ දැකලා වැඩ නැහැ නේ කියලා ඉන්නේ අවිද්‍යාව දැන ගැනීම ඒක ප්‍රහාණය කළ යුත්තක් වෙන්න ඉස්ලාම දැනගන්න ඕනේ ප්‍රමාණ කරන්න ඕනේ ඥානතෝ වික්කවේ පස්සතෝ ආසවණ khයම් වදා අවිද්‍යාවට පදනම් වෙන ආශ්‍රව ධර්ම දැක්කොත් දුටුවොත් අයින් කරන්න පුළුවන් ඒක වසංගගන ජීවත් වෙන එකක් නෙමේ ලෝකේ කරන්නේ ඔබලුවන් තරම් මේ තමයි හොඳටම දන්න සියල්ල දත් වගේ ජීවත් වෙනවා අඩුව අඩුවක් දැක්කොත් පෙන්නල දීපෙකට තරහ වෙනවා එතකොට අපිට සාසනික අනුකම්පාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අවිද්‍යාවය, මිච්ඡා දිට්ඨිය, අන්ධකාරයය, මෝඩකමය, මෝහය කියන ඔක්කොම තේරුම් ගන්න. ඒ අපි මේ කරන ප්‍රයත්නයේදී අපි උත්සාහ කරන්නේ භාවනා කරනකොට කොච්චරක් මට මේ ආණ්ඩු මට්ටු කරන්න බැරි ගතියක් තියනවාද? මට පාලනය කරගන්න බෑ. පාලනය කරන්න බැරි බව දැනගන්න එක තමයි අපි හොඳටම අවස්ථාව දීලා බලන්නේ. ඉතින් මේකට ගැඹුරට යන්න ඉස්සලා කියත හැකි අවිද්‍යාව තියෙන තාකල් සංස්කරණය කරනවා කිය. අවිද්‍යාව පත්‍ය සංකාර. අපි මේ ජීවිතේ මොනවා කරත් කරන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව පත්‍ය සංකාර. ඒ නිසා කොයි වෙලාවක අපි අවිද්‍යාව දුරුණාන සිද්ධ වෙන දේ පිළිගන්න බාර ගන්න. ඒකට කියනවා ටාවෝයිසම් කියලා කියනවා, තතතාවේ කියලා තියෙනවා, නොසලෙන මනස කියලා කියනවා. ඉතින් එතෙන්ද යන්න පටන් ගන්න වෙලාව ඉඳලා යමක් නොකර ඉඳලා නෙවෙයි එතෙන්ට යන්නේ අපි. අපි හිතාමතා කරන දේවල් ටික ටික ටික ටික ටික ටික නතර කළ බලන්න. මතක කරලා හිතාමතා යම නොකලත් එම සංස්කරණය නොකලත් චේතනා නොකලත් මේකේ ගමනක් තියෙනවා. ඒකට අපි භවය කියලා කියනවා. අපේ ඇබ්බැහි ටික, අපේ කර්ම ශක්ති ටික, අපේ රුචි අසුකන් ටික, අපේ පෞරුෂත්ව හේයනවා. ඉතින් අපි භාවනා විදි කරන්න හදන සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වල ඒ සීල ශික්ෂාවේදී හිතාමතා කරන වීතික්‍රමණ මට්ටම එහෙම නැත්නම් අපි කියන සමාජ නීති උල්ලංඝනය කිරීම අපි ඉල්ලලා බාර ගන්න. කවුරුත් ඇවිල්ලා දඬුවම් කරලා ඊරේ විලංගුවේ දාලා නෙවෙයි. අපි ශිෂ්ට මිනිස්සු ඉන්න ගමන්ම අපි සතුම් මැරීමෙන් අයින් වෙනවා. හොරකම් කිරීමෙන්, කාමීත්‍යාචාරයෙන්, බොරුවෙන්, කේලමෙන්, හිසතෙන්, පරිසවචෙන් සමාදාය සික්කති සික්ඛාපදේ. ඒකෝට මේ එවැනි සමාජයක් කොයි හෝ සමාජයක් සීල පිටගත්තනේ සමාජේ නිවන් දැකපු සමාජයක්. පොඩි පහේ වැඩක් නෙවෙයි. ඒකට කියනවා ජන විඥානයේ වශයෙන් මේ සමාජයේ දීව සභාවක්, බ්‍රහ්ම සභාවක්, උගත් සභාවක් කරන්න බෑ. කවදාකවත් වෙන්නේ නෑ. කවදාකවත් වෙන්නේ නෑ. ඒ මොකද සිල්පදයක් රකින්න කෙනෙකුට ඉන්දිය සංවරයක් තියෙනවා. ඉන්දිය සංවරයක් නැතුව සිල්පද රකින්න ගියාට කරන්න බෑ. ඉන්දිය සංවරයක් තියෙන්න බයලජ්ජාව තියෙන්න ඕන. බයලජ්ජාව තියෙන කෙනා ඒක ගන්නේ කර්මයේ සහ කර්මඵලයේ හරහා. කළ කළ දේ ඵලඵල දේ. හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල. අපි මේ බෞද්ධ කියලා කිව්වට අපි කර්මයේ සහ කර්මඵලයේ පිළිගත්තට අපි කොච්චර දෝ අපිට සුදුසුකම් නැතුව අපි ප්‍රතිඵල ඉල්ලනවා. හේතු සම්පාදනය කරන්නේ නැතුව බල අපේක්ෂා කරනවා. ඕක තමයි අසහන කියන වචනේ සිංහල තරල තේරුම. හේතු සම්පාදනයක් නැතුව ඵල අපේක්ෂා කරනවා. ඒකල අපි වක්‍රෝර්ථ ක්‍රමවලින් ඒ ඵලය සාක්ෂාත් කරගන්න හදනවා අනිත් එක්කනට ඉස්සලා. ඉතින් මේ සඳහා නොකරන ජඩකමක් නැහැ. ඉතින් ඒකල අපි කියනවා කර්මේසා කර්මඵලය පිළිගන්නවා කියලා. පිළිගන්නවා කියලා වචනෙන් කිව්වට කර්මේසා කර්මඵලය පිළිගන්නවා නම් හේතු සම්පාදනය කරුවට පස්සේ හේතු පිරුණාට පස්සේ ඵලය ලැබෙයි. ඒක ලොකු ඉවසීමක් ඉතුරු වෙනවා. එහෙම නැත්නම් ලොකු මධ්‍යස්ථ ගතියක් ඉතුරු වෙනවා. ලොකු උපේක්ෂාවක් ඉතුරු වෙනවා. මම කරන්නේ පුළුවන් තරම් ඵල සම්පාදනය හේතු සම්පාදනය කරන එක විතරයි ඵල ලැබෙයි. ඒක තමයි වෙලා. ඉතින් ඕකට තටමැව්වට ඒ තටමනවාට කියනවා අමු අඹ කණ්ඩ හදනවා කියනවා. එහි ගිදී ඉතලෙන් ඉස්සෙල්ල කල් ගහලා කනවා. කනකොට ඇඹුලයි. අඹ රසෙ ඉන්නේ. අද ලෝකේ තියෙන අමු අඹ කන්නෝ. ඔක්කොටම ඉක්මනට නිවන් දකින්නත් උන. ක්ෂණික ඉන්දියාප්පන් ක්ෂණික පොල්ගිරි 18 පාසේ ගොස් ඔක්කොමත් කාලා කාලා ඉක්මනට නිවන් දකින්නත් හදනවා. මේ මෑත කාලේ ආපු පිස්සුවක් මේ. මොකද්දෝ නිකන් රේල් පාරේ යකඩ කැවිලා වගේ හැම එකම ඉක්මන් කරනවා. ඉතින් ඒක ඇත්ත කතාව ඉක්මනට මැරෙනවා. ඒ තමයි හම්බෙන දේ. ඉතින් මේ වෙන දේ දිහා වෙන හැටියට බලන දෙකට යථාභූත ඥාන දර්ශනේ යථාව දර්ශනේ එහෙම නැත්නම් හේතුඵල වශයෙන් දැකීම කියන එක ඉහළම මට්ටම. ඉතින් කියන්නේ වෙන දේ දිහා බලන්නේ. මේක තමයි අමාරුම දේ. ඉතින් අපි ගත්තොත් මේ භාවනාවකදී නැත්නම් මේ දෙන උපදේශපන්තියක නැත්නම් මේ කමටහනේ කොහොමද මේක යෝගාවචරයට හේතු ගන්න කියලා. අපි ඉස්ලාම කියනවා අපි එකඟ වෙමු. සීලයක් නොකඩන්න. සමාවේ. දුස්සීලයක් කරන්න. සීලයක් රකින්න. පීතික්‍රමණය නොකරන්න. ඉතින් අපි අපි අටසිල් සමාදන් වෙච්චා විචින්න කරේ. දැන් මේ බුදුරජාන්සේ කියනවා සීල විසුද්ධිය ආවදත් යාවදේව චිත්ත විසුද්ධත්තාය මේ සීල රකින්නේ කාටවක් කියා පාන්නවක්වත් බඳුන් ගන්නවක්වත් නෙවෙයි. ඒක තියෙන්නේ චිත්ත විසුද්ධිය සඳහායි. සීල විසුද්ධිය ආවදේව චිත්ත විසුද්ධත්තාය. සීල පරිභාවිතෝ බික්ඛු සමාධි මහප්පලා හොනි මහාන සංසා සීලය හොඳට පරිභාවිත වෙනවනේ සමාධි ඵලය මහත්ඵල මහාන සංස ඵලයක් ලැබෙනවා ඒ කියන්නේ සීලෙතින් සමාධියද ඉතින් අපි සීලයක ඉඳගෙන අපි හිතමු සමාධියට වාඩි වෙලා කරන භාවනාවට ගියයි කියලා. එතකොට අපි සීලේදී දුස්චරිත නතර කරනවා කාම කාය වචන දෙකේ. අපි දන්නවා ඒ දුස්චරිත නතර කරාට වාඩි වුණාට පස්සේ අපි සීලයක් කරලා සුදුරිදී අදගෙන ආටසිල් සමාදන් වෙලා නැත්තම් සාමණේර වෙලා එහෙම නැත්නම් සාමණේරි වෙලා නැත්තම් සික්කමාන වෙලා නැත්තම් බිකු බිකුණී වෙලා අපි සීලය දැන් සීපත් කළ වාඩි වුණාට ඉඳගත්තට පස්සේ හිතට මොකද වෙන්නේ කියලා බලන්න. හිතේ කිසිම චාරයක් තියනද මොකාගේවත් මොකී කියලා. කාගේවත් නැහැ. ඉතින් මේකනේ අපේ භාවනා ලෝකයේ තියෙන පශ්චාත්තාපය. මෙච්චර සිල් දැක්කා, මෙච්චර ගිහිල්ලා වාඩුණා, මෙච්චර ගුරුවරෙක් ගාඩ ගියා, මෙච්චර පිසක් එක්ක වාඩුණා. ඒත් බලනකොට ඕ බලපන්. හිතේ කිසිම චාරයක් නැහැ. මෙන්න මේක දැකලා ඉතින් බුදුරජාණන්සේක ප්‍රශ්නයක් මේකයි බුදුහාමුදුරනේ අපේ ගිහි ගිය අතහැරියම නැත්නම් මෙතෙන් ආවේ. ඉතින් අපිට බුදුරජාණන්සේ කියතේ ඔන්න બોලේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියව නිසා ඔන්න ගිහි ගිය අතහැරියා. දරගාන දරොත් අතහැරියා. ආලියත්තුත් අතහැරියා. රත්තරන් මිනිමුත් අතහැරියා. බෞල් කණේකත් ඔන්න ආවා. ඇවිල්ලිලා සිලුත් ගත්තා. දැන් බලන්නකෝ ස්වාමීන් වහන්සේ වෙලා තියෙන දේ. එකම චිත්තක්ෂණයක්වත් හිත නැහෙනේ කියලා කිව්වහම කෙලෝරක් නැහැ. එන්න බුදු දඥාන්සේ තුල උපදේශයක් දෙනවා. ඒකදී උඹට විතරක් නෙමෙයි දරුවා. ඔබ ගෙදර හිටියනම් ඕකවත් දන්නේ නැහැ. ගෙදර හිටියනම් හොද්දට ලුණු වයිද කියලා බලයි, ඩොලර් එක කීයද කියලා බලයි, වැස්සේ කොච්චරද කියලා බලයි, ලයිට් බිල කීයද බලයි. ඌවනේ ඉන්නේ. මේ හිත එක තැනක තියෙන්න බැරි බව ගෙදර ඉන්නකොට බලන්නේ නැහැ නේ. මොකද ඒක ආකීර්ණයිනේ වෙලා. දැන් ඕන්න බලපන් සීලෙට පිටිද්ද වෙන්න. දැන් ඒ ටික අයින් කරා. දැන් බලාපන් අයින් කරුවාට පස්සේ කාපට් එක උස්සලා බලනකොට මේක යට එහෙන දූවිලි ගොඩක් තියෙනවා. උඩින් නම් අතු ගාලා තියෙන්නේ. ඒතර බුදුජානනාංශේ මොකක්ද දෙන්නේ? ඕකට මම කරලා තියෙනවා. කල්ව කියලා කෝටි ගණක් කල්ප කරලා තියෙනවා. රූපාරම්මණයකට හිත දාන්න කියලා. ඒකට කියනවා දැන් සීල ශික්ෂාව නෙවෙයි මේ දැන් සමාධි ශික්ෂා. බොහෝ රූප අතර හිත නටන එක තමයි කාමච්ඡන්දය කියන්නේ. එක රූපයක හිත පවත්වන තමයි කාම ඒකෝදි භාවය කියලා කියන්නේ. ඒකාග්‍ර භාවය. මේ ඉතින් දීලා බලන්න මොකද වෙන්නේ කියලා. පහසුම එකක් දෙන්නේ. අමෝරාවේ මොකුත් දෙන්න එපා. ඒ සඳහා භාවනා කරන අයට දෙන්න පුළුවන් මේකට සාර්ථක වීම සඳහා දෙන්න පුළුවන් පුංචි උපමාන ටිකක් තමයි සීල ශික්ෂාවේදී කාය වචන දෙකේ වීතික්‍රමන මට්ටම. එහෙම නැත්නම් උල්ලංඝන මට්ටම නතර කරනවා ඉඳගත්තට පස්සේ සචේතනිකව කය වචන දෙක මොකක්වත්ම නොකර නිකන් ඉන්න. කයේ හිත් වචනයේ වීතික්‍රමණ වෙකලෙස් නෙවෙයි, දුස්චරිත නෙවෙයි, මොනම චරිතයක්වත් නැතුව ඉන්න දෙනවා. කරන්නම බෑනේ. ඉඳගෙන කතා කරන්නේත් නැතුව, කය හොල්ලන්නේත් නැතුව ඉඳ කියලා කිව්වොත් මේක ඇක්චුලි බලන්න මේ හොල්මන වැඩ කරන්නේ නෑනේ. වචන නොබිතුනාට හිත කතා කරනවා. මෝ කතා කර මෝ කතා නැදත් වචන දොඩමලු. කය මෙහෙම තිබ්බට එක හෙල්ලෙනවා, එක පැද්දෙනවා, හතරමං මේ පිටියක් මැද වත්තු කළ දුව පහන් දැල්ලක් වගේ එහෙ උලන් එනවා මෙහෙ උලන් එනවා කිසිම දවසක මේක කෙලිපත් වෙන්නේ නැහැ. චේතනා කරන්නේ අපි හිතාමතා කය හොල්ලන්නේ නැති වෙන්නේ. ඒක තමයි දන්නේ නැතුව ඇති ඒක හිතා ගන්න ඒ විදිය. චේතනා කරන්නේ අපි සීල සමාධි ශික්ෂාවේදී හිතාමතා වචන කතා කරන්නේ. හැබැයි සිද්ධ වෙන සංගතිය බලන්නේ. බලනකොට පේනවා මේ කයට කවුරුත් උපදෙස් දෙන්න ඕනේ නැහැ. යාළඟ තියෙනවා විශාල වැඩ පිළිවෙලක් භවයක් පැවැත්මක් එහෙම නැත්නම් සම්තතියක් මේක දිහා බැලුවයි නෑ කියලා නෑ හෘද වස්තුව ගැහෙනවා. මේක දිහා බැලුවයි කියලා නෑ කියලා නෑ හුස්ම ගන්නවා. මේක දිහා බැලුවයි නෑ කියලා නෑ ආහාර දිරවනවා. මේක දිහා බැලුවා නෑ කියලා ප්‍රශ්න නෑ කෙස්ස වෙනවා. නියම වෙනවා. දත්ත වෙනවා. දැන් මොකද මේක කරන්නේ? මේක දිහා බලනකොට වෙනවා චේතනා කෙරුවත් නැතත් යන්ත්‍රාගාරයේ වැඩවල කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒක දැකෝ දාසේ පේනවා මම චේතන නැතුයි නෝට මේක ඇතුළේ වෙනම භූතෙක් ඉන්නවා. වෙනම පෙරේතෙක් ඉන්නවා. වෙනම නාටකමක් නටනවා. වෙනමම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒක වැඩ කරන්නේ ගෑනු ශරීරයේ ඒ විදිහට වැඩ කරනවා. පිරිමි ශරීරයේ ඒ විදිහට වැඩ කරනවා. තරුණ ශරීර, මැදහත් ශරීර, වයස්ක ශරීර. ඒ යාන්ත්‍රණයට මම යන්නේ නැතුනට ප්‍රශ්නයක් නැහැ. මේක විතර බය දෙයක් ඇත්තේ නෑ මේ කයට ආස මිනිස්සයාට ජීවිතයට ආස මිනිස්සයාට දැන් දැන් මේ මෙහෙම ඕක කියන්නේ ඒකට තමයි ඕගොල්ලන්ට හොඳට වදින්නේ දැන් ඕගොල්ලෝ ගෙවල් වල ඉන්නකොට හිතන්නේ මම අක්කා මම අයියා ඔක්කොම කරන්නේ මම කියලානේ දැන් ෂෝක් එකට ගෙවල් වල වැඩ යන්නේ ඕගොල්ලෝ නැත්තම් ඒගොල්ලෝ දොබදලෙන් ගැවුම් බෙදගෙන කරනවා නොද්දකින් අර නා කියන අකෙච්චි අන්තම් ගෙදර නෑ කියලා ගෙවල් වල වැඩවල කිසිම අඩුවක් නෑ බයේ ඉන්නවා දවස් 18 වතේ එයි කියලා අපහු. ওই පෙරේත ටිකයි යක්ෂයෝ ටිකයි ආවගේ දෙට ආට පස්සේ අර තියෙන එකලද මොකක්වත් නැහැ. ඕන්න ඔය වගේ තමයි මේ කය ඇතුලේ මේ ජීවිතය ඇතුලේ මමයා නැති උනායි කියලා මොනම වෙනසක්වත් වෙන්නේ මේක විතර බය උපදවන දෙයක්. මේක විතර චකිතය උපදවන දෙයක්. මේක විතර ઈચ્છා බංගත්වයක් උපදවන දෙයක්. මේක විතර හීනමානයක් උපදින දෙයක් නැති නිසා අපි හිතන්නේ ඇස් දෙක වැහුවට පස්සෙත් යමක් නොකර හිටියත් මේ අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ කියලා අර මති මතාන්තර එනවා. ඒ නිසා සමත සමාධියක් වශයෙන් කවුරු හරි දන්නවනම් මෙතන බුදුහාමුදුර අපිට කියන්නේ ඔය කය හොඳට පట్టල කළ කලබල වෙන්නේ නැති වෙන්න තැම්පත් කරනවා. තැම්පත් කළා චේතනාපූර්වක මොනවත් නොකර බලානින්න. සමතේ 100%ක් ලකුණු ලැබෙනවා. හැබැයි මේකේ ලකුණු දෙන්න ප්‍රශ්න පත්‍රය උත්තර පත්‍රය චෙක් කරන්න eBay ලිඛිතවම දෙන්න ඕනේ. නැත්තම් කියන්නම ඕනේ එහෙම ඇහ බලනකොට මොකද වෙන්නේ කියලා. කසොම දාකවත් කාටවත්ම කියන්න බෑ. ඇත් දෙක වහනේ යමක් නොකර ඉන්නකොට මොකද වෙන්නේ කියන එක කවම දාකවත් මොනම භාෂාවකටවත් දාන්න බෑ. ඒක නිසා කියනවා යමක් ප්‍රකාශ කළ හැරනම් ඒක බොරුවක්. සත්‍ය කවදා ප්‍රකාශ කරන්න බෑ. කමටහන කාගෙන්වත් ඇති දේ කියා ගන්න බෑ. ඉතින් ඒ වගේ මහා අමාරු තැනකට යෝගාවචරයපත් වෙනවා. මේ කමඨාන් සුද්ධ කරන තැනට ගියා නැත්නම් ධර්ම සාකච්ඡාවට සාකච්ඡානුගේ ගියාම කියන්න ඕනේ. මුන් කියාගන්න භාෂාවක් නැහැ. අපි යම් වෙලාවක වාඩි වෙලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක අත්දකින්නකොට හරියටම අපිට තේරෙනවා වර්තමාන හිත ගියයි කියලා. කොහොමද කියන්නේ? මොන භාෂාවකින්වත් කියන්නේ. ඒ තරම්ම ගැඹුරුයි මේ. ඒ නිසා මම සමාජලාට කියනවා සෙනඟට ගියාම යම් වෙලාවක වාඩි වෙලා වාඩි ලබා ඉන්න බව දන්න ඕක තමයි නිවන කියන්නේ. පුළුවන් නම් හෙලි කරන්න බෑ. කාටවත් බෑ. ඒක බුදුරජාණන්සේ දන්නවා, සාරිපුත්‍ර ස්වාමීන් දන්නවා, කවුරුත් දන්නවා. නමුත් උත්සාහ කරන්න කියනවා. මොනවත් නොකර නිකන් ඉන්නකොට මේක මේ සිදුවෙන වැඩපිළිවෙල කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මේකෙදි උත්සාහ කරන යෝගාවචරයට අලුතෙන් දෙවෙනි භාෂාව ඉගෙන ගන්න හදන ශිෂ්‍යයෙකුට වගේ යාට පොඩි ආප්තෝපදේශයක් දෙන්න ඕනේ. පොඩි ගුණයක් දෙන්න ඕනේ. දුන්නාට පස්සේ ආ උත්සාහ කිරීම උනන්දු කරවන්න එපා. උනන්දු කිරීම සඳහා දෙන ආප්තෝපදේශ ටික ඒ බුරුමේ පඬිස් ශාන්සේ විතර ලස්සනට ලියපු කිසිම ගුරුවෙක් මම ජීවිතේ දැකලා නැහැ. බොහොම ලස්සනට ලියලා තිනවා යෝගාචර උපදේශන කියලා පේවින්ද පාත් කියලා පුංචි පොතක්. මම ගිහිල්ලා මාස 12කටත් පස්සේ මට හම්බුනේ එහෙම පොතක් තියෙනවා. ඉතින් මම හැමදාම කමඨාන් සුද්ධ කරන ලියන හැමදාම මට පයි. මං කින්දේ තේරෙන්නේ නැහැ. අත් දකින්න දේ අපිට කියන්න බෑ. ඉතින් කියන්න බැරි නිසා දෙන උපමාව උපමේය උපමාන ටික තමයි මේ ඉඳගෙන ඉනකොට මැරිලා නැති බව තේරෙනවද කියලා බලන්න. මොනවාක්වත් නොකර නිකන් ඉන්නකොට නිින්ද කියලා නැති බව තේරෙනවද බලන්න. මොනවාක්වත් නොකර නිකන් ඉනකොට මට ක්ලාන්ත වෙලා නැති බව තේරෙනවද බලන්න. ඕක තමයි නිවන කියන්නේ. මේ මොකෙන්ද මේක නිරූපණය කරන්නේ? මොකෙන්ද මේක රූපකයකට නගන්නේ? කොහොමද මේක කියන්නේ? කියමන කරන උපක්‍රම තමයි මම ඉඳගෙන මොනවද නැත්නම් මම ඉඳගෙන ඉඳලා හැප්පෙනවා තේරෙනවා. එහෙම නැත්නම් හුස්ම ඔහේ උලන් මයි නමක් අදිනවා වගේ හුස්ම වැටෙනවා මම දාන්නවා කොහොමද දන්නේ ආස්වාසින උඩ මෙහෙමයි ප්‍රස්වාසින උඩ මෙහෙමයි කියලා ඒව ඔක්කොම රූපක ටිකක් විතරයි. ත්‍රිදර්ශන ටිකක් විතරයි. හැබැයි ගන්න උත්සාහය පේනවා බොරු කියනවා නෙවෙයි. උත්සාහයක් කරනවා යාට තේරෙනවා මොනවත් නොකර මේක දිහා බලනකොට අත්දැකීමක් තියෙනවා. ඒ අධ්‍යක්ීම ඍජුව sannivedanaya කරන්න බැරි වුණාට උත්සාහ කරන්න කියනවා. ඒක තමයි ඒ අපි කියන සාකච්ඡා අනුග්‍රහය කියලා කියන්නේ. ඉතින් කවුරුරි හරි දෙයක්ම කියන්නේ ඊටානිට තු කටක්වත් අරින්නේ නැහැ. අරින් බෑ කියන්න දෙයක් නැහැ. ඒක ඒකට උත්සාහ කරන්න ඕනේ. අපි හරියටම දෙවෙනි භාෂාව ඉගෙන ගන්න ගියාම වැඩි හිටියන්න බැරි මොකද වරද්දන්න කැමති නැහැ. දැන් පළවෙනි භාෂාව තේරුම් ගන්න කවුරුත් දන්නේ නැහැ. ඒ විල අපිට ලැජ්ජාවක් නැහැ නේ. අපි කෙසෙල් කිලි වලටයි කක්ක වලටයි දෙකටම කක්කම් කියන. ඉතින් ප්‍රශ්නේ නැහැ. බබාගේ භාෂාවනේ. දෙවෙනි භාෂාව කරන්න කිව්ව රජා මරණයි කියලා කියනවා. ඉතින් කොච්චරක් අපිට ඇතිදී ඇති ඇති කියන්න බැරි තරම් මාන්නයක්ද තෘෂ්ණාවක්ද මේ දෘෂ්ටියක්ද තියෙනවා කියලා මේ සමාධි ශික්ෂාවේදී කරන සංස්කාර නොකර සිටීමේ තියෙන ප්‍රයත්නය කියන්නේ අවිද්‍යාව තියෙන තාක්කල් සංස්කාර කරනවා සංස්කාර නොකර හිටපන් ඒතර తాවකාලිකව අවිද්‍යාව පොඩ්ඩක් පැන්සන් අරිනවා. දෙන්නෙම නැහැ. අවිද්‍යාව ඇවිල්ලා එහෙන් කුත්තු කරනවා මෙහෙන් උපදෙස් දෙනවා අර්ග කිරුවොත් නරකද මට ආනපාන වෙන්න බුද්ධානුස්සති කරුවට හොඳ නැද්ද මෛත්‍රී භාවනා කරුවට හොඳ නැද්ද එහෙන් මෙහෙන් ඇවිල්ලා මෙයා උපදෙස් දෙනකොට කෙහෙලි කරන්න අහගෙන ඉන්න කරණ තියෙනවා මේ අවිද්‍යාව නැතුව ගේම ගෙනියන්න දෙන්නේ අවිද්‍යාව මුදුන වෙන්න හදනවා අයියා වෙන්න හදනවා ගරු වෙන්න හදනවා පැහිය වෙන්න හදනවා අක්කා වෙන්න හරි. ඉතින් කවුරුහරි කිව්වොත් එහෙම ඔය හැම දෙයක්ම කරන්නේ දෘෂ්ටිගතවයි අවිද්‍යාවෙන් කරන්නේ නැත්නම් අවිද්‍යාව නැත්නම් සංස්කාර නැහැ. දැන් මේ කාය සංස්කාර වචී සංස්කාර දෙක නතර කරන්න පොඩ්ඩක් උත්සාහ කරනවා කියන්නේ අවිද්‍යාවට පොඩ්ඩක් කියන්නේ හිටවන් රස වෙනස් කරන්න එපා. මරන්නත් එපා. පොඩ්ඩක් පැත්තකටලා සංස්කරණය නොකර ඉන්න කියලා. බෑ. මොනවා හරි කරන්න. නිකන් ඉන්න බා කොහොම කොහම හරි ගාපල්ලාපක් පෙස්සන් කියලා පෙස්සමක් හරි ගන්න. ඒක තමයි අපේ හිත කරන්නේ. එතකොට තේරෙන පටන් ගන්නවා මේ යට අවිද්‍යාවක් වැඩ කරන හැටි පේනවා අපිට පේන දේ බලාගෙන නිකන් ඉන්න බැරි ගතිය මේ කුප්පණ ගතිය, රුප්පණ ගතිය, කෙලසෙන ගතිය තමයි කෙලස් කියන්නේ. ඒකට දෙන්න ආයසරයක් දෙන්න මොනවත් මම කරන්නේ කෙරෙන දේ බලائیں۔ අපිට රූපාකාරක පේනවා ඉඳගෙන ඉන්නකොට හැප්පිලා තියෙනවා මේ පසපැත්ත බිමනේ. එහෙම නැත්නම් ආශාස ප්‍රසවාසයේ වැටෙන නැත්නම් පිම්මි මැකිලින් වැටෙනවා. ඇවිදිනකොට නම් අපිට චේතනා නැහැ කියන්න බෑ. යම් චේතනාවක් තියෙනවා එතන. ඒකයි මම මේ නිදර්ශනය ගත්තේ ඉඳගෙන ඉන්න එක. ඉඳගෙන ඉන්න එකේ චේතන නැතුව ඉන්නවා කියන එක සුද්ධ පරිේශනාකාරක වැඩක්. සක්මන් කරනකොටත් චේතනාවක් තියෙන ඇවිදින්. නමුත් ඒ වෙන ගමන් බලහින්ද ඒක වෙනකොට මොනවද මට වැටෙන්නේ කියලා. ඒ දෙයට අවිද්‍යාව ඉන්න දෙන්නෙම නැහනේ. මොනවා හරි පැත්තින් ඇවිල්ලා කුත්තු කරනවා. ගොඩ පෙරක තුරක් දෙනවා. ආනපනෙ පේන්නේ නැහැ කියලා හරි පශ්චාත්තාප වෙනවා. එහෙනම් ආනපනෙට මේක හොඳයි කියලා පශ්චාත්තාප වෙනවා. පෙනිච්චදී ආයෙ පේන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙනවා. ඒ කියන්නේ කිසිම විදිහකට අනිත්‍යයකට ඉඩක් දෙන්නේ නැහැ. එයාට නිත්‍ය සටහනක් අරගෙන වාඩි වෙනවා. ඒක කවදාත් ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් හැමදාම කණපින්දම් ගන්න එක විතරයි තියෙන්නේ. මේ අවිද්‍යාව කියලා. මේ නටන නැටිල්ල සංස්කාර කියලා කිව්වොත් අපි ගත්ත ප්‍රයත්නේ සංස්කාර නොකරන්නේ తాවකාලිකව. සමතේ හම්බෙන හැම ප්‍රතිකාලයක්ම සාවකාලිකයි. අපි අවිද්‍යාවෙන් අවිද්‍යාව නැතිකරන්න බුදුහාමුදුරුත් එක්ක ගිවිසුමක් ගහ ගන්නවා. හරි. මොනක්වත් කරන්න වෙන දෙදියා බලන්න. ඒක නිසා අපි හිතමු වෙන දෙදියා බලන්න බැරිකමට අපි කසිනියක් අරගන්නවා, මන්ත්‍රයක් ජප කරනවා, සාද්දයක් අහුම්කම් දෙනවා. ඒ ඒ තීරටම කියන්නේ තියෙන්නේ බ්‍රේන් වොෂින් කියලා තමයි. මනස තත්ත්වගත කිරුවට පස්සේ ආ ඉන්නවා. නමුත් කෘතිමයි. ඉතින් අපි විශාල වශයෙන් ඒව භාවනා කියලා බාර ගන්නවා. භාවනා කියලා බාරගත්තේ දෝෂයක් නැහැ. ඒත් මේ සතිය කියන එකයි භාවනාව කියන එකේ අර්ථය බලන්න භාවනාදී ඔලුවට මොනවාරි දානවා. සතියදී කියන මොනවත්ක්වත් දාන්න නැතුව තියලා බලලා කිපල්ලා වෙන්නේ කියපන්. කරන්නම බෑ. මොකද අපි කෙරුමු. අපි මේ කාර්ය කෝරාල්ලා අක්ක වෙලා අයියා වෙලා නිකන් ඉන්න බෑ. ඉතින් මේ ඔයගොල්ලෝ ඔය කොච්චර බෑ කිව්වත් අවුරුදු 7 විතර ළමයකට දුන්නට පස්සේ උන් කියනවා කියමනක් ඉතාමත්ම ලස්සනයි. එමෙ දානපාන වෙන්නෙත් නෑ මට දැනෙන්නෙත් නෑ මම ඉන්න බව දන්න. ගහන්න හිතෙනවා. දන්නවා මම දන්නවා. මේ අවුරුදු 7 ගෑනල මේක මට ලියනවා දැන් සුමාන දෙකක් විතර ඇති. මම එක දවසක් ගියා සෝන්ස සතිපාසලට. හරි ෂෝක් නේ මේ හතිය. මට ප්‍රශ්නයක් තිබුණා සෝන්ස මං හීනෙන් බය වෙනවා. අනිත ඕන් නැතිව මට පේනවා ස්වාමීන්ට හීනේ. මම ඒක නිසා මම සතියෙන් නින්දට ගියා. දැන් නෑ ස්වාමීන් වහන්සේ අර නපුරු හීන පේන්නේත් නෑ, බයිවිල්ලුත් නෑ. මම දැන් නින්දේ ඉන්නකොට මම නිදාගෙන කියලා දන්නවා කියලා ලියලවල තියෙනවා. සාමාන්‍ය භාවිතාවේ කියන්න බෑ. මොනවද දැනගෙන කිව්වත් දන්නේත් නෑ. මම නිදාගෙන ඉන්නකොට මම දැන් දැන් ඉන්න බව දන්නවා. අපිට කේතයගේ නැගිටලා හොල්මන් කරනකොට නම් දන්නවා නිදාගත්තම දන්නේ නෑ. මේ අවුරුදු 7 ළමෙක් ලියනවා දැන් මේ කෙනෙකුට වුණා නම් ඕගොල්ලෝ අපන උලක් දානවා. ඉදිරි ගියම වහාම. බුදුහම්මේ මේ මොකද්ද වුණා? දන්නේ නැති ලෝකයකට ගියා. අම්මෝ දන්නේ නැහැ. ඒ නැත්තම් හත් දවසේ බෝධි පූජාවක් හරි තියෙනවා. පිරිත් නූලක් හරි කරගන්න. මේ සංස්කාර නතර කිරීමක් මේ කරන්නේ අවිද්‍යාවට පොඩ්ඩක් පැත්තකට වෙන තියෙන එකක් නෙවෙයි. අපි කියන්නේ ඒ වෙලාවෙත් මොනවදෝ එකතු කරන්න හදනවා. ඒ නිසා මේ කාරණාව මේ සංස්කාරපිකත් එක්ක කරන මේ සමාධි ශික්ෂා පැත්තේදී මේ කරන වැඩේ අපේ අම්මලාට තාත්තලාට තේරෙන්නේ නැහැ. පන්ති බාර ගුරුවරයාට තේරෙන්නේ නැහැ. ඔක තේරෙන්නේ බුදුහාමරණ විතරයි. බුදුන්සේ කරන්නේ ඩිකන්ඩිෂනින්, අන්ලර්නින් process එකක් දන්නදී අමතක කරලා දාන එක බලන්න තුම මොකද වෙන්නේ කියලා. ඉතින් හරි බයයි. මොකද අපේ මාන්නේ හිටින්නේ අපි දන්න දේ මත. අපේ ඇඳුනුම මත, අපේ ලාභ සත්කාර මත. මේක නොකර ඉන්න කිව්වම ඒක හොඳම ස්ටේන්ලස් පීයක් කරන පපුවට අනගත්තා වගේ තමයි පේන්නේ මාන්නකාරය. ඒ නිසා අවිජ්ජාවච්ච සංඛාර කියන මේ සමීකරණය අරගෙන සංස්කරණයක් නොකර යමක් නොකර මේක දිහා බලාන ඉඳීමම මහා මොහොතකට ඇදලා දැම්මා. අගාධයකට ඇදලා දැම්මා. මොකද මේ සංස්කාර හරහා තමයි මාන්නේ වැඩෙන්නේ. සංස්කාර හරහා තමයි මමයා වැඩෙන්නේ. දෘෂ්ටි වැඩේ. සංස්කාර හරහා තමයි රසකිරීම හරහා තමයි තෘෂ්ණාව වැඩෙන්නේ. ඉතින් අපි తాවකාලිකව දෙනවා සාර්ථක වෙනවයි කියලා කියන්නේ යමක් නොකර බලා ඉන්නවයි කියලා කියන්නේ ඒ කිනාට තේරෙන පටන් ගන්නවා අඩියටම අත දාන. අපි මේ කරන ක්‍රියාවල අඩියටම අත දාන. අත දාලා බලන්නට බවුන දැක්කයි කියලා හිතන්න මං කියන්නේ අද දවසේ ටිකක් බරපතල වැඩ ඇති. දැක්කොත් සංස්කාර නොකර ඉන්න වෙලාවේදී අත්දැකීම දැක්කොත් ඒකේ කවදාවත් කැඩු පිටිමකමක් නැහැ. ඒකේ කවදාකවත් බාලමහලු වෙනසක් නැහැ. ඒකේ කවදාවත් උගත් නුගත් වෙනසක් නැහැ. තියෙන්නේ manussකම විතරයි. අපි මිනිස්සුયો නෙවෙයි පෙරේත જાතියක්, භූත જાතියක්, අරකින් මේකෙන් ඇවිසිච්ච ආවේශ වෙච්ච જાතියක්. ඒ ආවේශේ තමයි මේ අපි චරිතයක් කියාගෙන ගොඩනගන්නේ. ඉතින් බුදුහාමුදුරලකට ඔය ආවේශ කරන්න බෑනේ. බුදුන්සේ කියලා දෙනවනේ ආවේශ ඔක්කොම එන්නේ අවිද්‍යාව නිසා කියනවා පොඩ්ඩක් සුව වෙන්න පොඩ්ඩක් හේම මුකුත් නොකර නිකන් ඉන්න ඉන්න බෑ ඒ නිසා මේ අදී අතගා ගත්තොත් මේ ජීවිතේ කොයි වෙලාවක හරි මොනවත් නොකර වැටෙන දේ වැටය තේරෙන දේ අත්දකින්න දේ අත්විඳින දේ 100%ක්ම බාර ගන්න එතකොට යාට ලොකු අවස්ථාවක් ලැබෙනවා කෙරුමක් නැතුව කෙරෙන දේ බලන්න ඊට පස්සම විපස්සනා ප්‍රඥාවට අපි යන්නේ. කෙරෙන දේ බලලා කෙරෙන දේ කවදාකවත්ම නරකක් නැහැ. ඒක කවදාකවත් සැක හිතන්න එපා. චේතනා බිකවේ කම්මං වදාන. චේතනා කෙරුවොත් සංස්කරණය කෙරුවොත් අවිද්‍යාව තුන සියල්ල කර්ම බාටපත් වෙනවා. චේතනා නොකර වෙන දේ බලන් හිටියට කවදාකවත් කර්මයක් රැස් වෙන්නේ නැහැ. ඒ කවදාකවත් නොමග යවන්නේත් නැහැ. එතකොට වෙච්ච කරන ගෙවෙයි. අපහසුකම් ටිකක් මත වෙනම අරුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. නූපන්න කුසල නොයිපද වීමට පිත පෑදෙනවා. ඒකේ උපංග කුසලයක් ආවත් දැන් මං සීලකනේ ඉන්නේ. මං දැන් සද්ධාවකනේ ඉන්නේ සතියකනේ නෝයි කකුල රිදෙනවා. ගණන් ගන්න දෙයක් නැහැ. වෙන්දට වැඩිය ඉවසන්න පුළුවන්. ඒ වගේම නුරුස්නා ගතිය එනවා. කමන්නේ සීලේ නාමයෙන් සද්ධාවේ නාමයෙන් සතියේ නාමයෙන් ඉවසන්න පුළුවන් වෙනවා. එnde ende ende පරණ කුසල් ලැබිලා ගෙබුණත් අලුතෙන් කර්ම රැස් නොකරගන්න අලුතෙන් සංස්කරණ ඇති නොකරගන්න අලුතෙන් අවිද්‍යාව නොකරින්න වෙන්න වෙච්ච මෝඩකම් දෙන්නට දකි ආය මෝඩකම් නොකරම් මරියේ කියලා බලාගෙන ඉන්නවා නිකන් ගල්බමුණෙක් වගේ. ඒකට කියනවා දැක්කට නොදැක්කා වගේ හිටපන්. ඇහුනට නෑ වුණා වගේ හිටපන්. කෙරුමා වුණාට කොන්දපන්නේ දිග වගේ හිටපන්. ඥානෙ තිබුණට මෝඩෙක් වගේ හිටපන්. මලමිණියක් වගේ හිටපන් කියනවා. ඔයිට වෙඩි කියන්න බෑනේ. ඉතින් ඔච්චරන දෙන තැන උපරිම කියමනේ. ඒ නිසා මේ සමාධි ශික්ෂාවේදී අවිද්‍යාව නිසයි සංස්කාර ඇති වෙන නිසා අපි පොඩ්ඩක් අවිද්‍යාව පෙන්ෂන් කරනවා. ෂෝට් ලීව් එකක් දෙනවා. පැත්ත කරලා ඉන්නේ කිය. ඔන්න එතකොට තේින්න පටන් ගන්නවා. අසම්පජාන කාය සංඛාර කියලා જાතියක් තියෙනවා. සම්පජාන කාය සංඛාර කියලා කියන අපිට මතු පිට පේන ටික. අසම්පජාන කාය සංඛාර වලක් තියෙනවා. අපි වැඩ නතර කරාට කොම්පැනි වැඩ. තික්කටම ඇතුලේ වැඩ. ඕක දැක්කහම පේනවා මොකද්දෝ භූතෙක් ඉන්නවා ඇතුලේ. එක්කෝ ඒකා මේ කතරගම දෙවියෝ වෙලා. එතන සමන් දෙවියෝගේ ආරූඪයක් වෙන්න නැත්නම් භූත දෝෂයක් වෙන්න ඇති. ඉතින් පිරිත් නූල් ගැට ගන්න එක කරන්නේ නැතුව මේක බලන්න හිතුව භූතයෝ ටික තමයි හතර මහ භූතයෝ. ඒගොල්ලෝ කිසිම කර්ම නීතියකට බලපාන්නේ නැහැ. කාලයට අහු වෙන්නේ නැහැ. දේශයට අහු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ නටනවා. මෙන්න මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ භාවනාවට කොහොමද මේ අවිද්‍යාව කියන එක සම්පත් මේ සම්බන්ධ වෙන්නේ කියලා. ඒ මතුවෙන බලුවමනයක් දැක්කත්, රත්තරන් දැක්කත්, බුදුන් දැක්කත්, දේවදත්ත දැක්කත්, ඒකට මනාපමනා පහල කරන්න නැතුව බලාගෙන ඉන්න පුළුවන් නම් මේක කර්මානුකූලව සිදුවෙන දෙයක් චිත්ත කර්මජ චිත්තජ උතුද ආහාර හේතුවක් නිසා වෙන්නේ අත දාන්න එපා. පෑජියට බොරදී එක් කරන්න එපා. ඔකට යන්න අරින්න. එක එක එක එක සිද්ධියකට යන්න අරින්න නඩුවා. ඒකක්වත් බෑ අපිට. එන හැම එකක්ම මට ගැළපෙන්නේ නැහැ, මගේ රුචියට මනාප නැහැ, මගේ පෞරුෂත්වයට හොඳ නැහැ කියලා ඇඟිලි ගන්නවා. ඉතින් අපිට එතකොට කියන්න වෙනවා ඒ ඇඟිලි ගහන්නේ සද්ධාවමදි නිසා. ඒ ඇඟිලි ගහන්නේ සීලේ කඩා ගන්නයි. ඒ නිසා කරබන මේක දිහා බලන්න සිද්ධියට වෙන්න ඇරලා ඒක දිහා බලන ඉන්නවයි කියලා කියන එක කිරීමෙන් ලබන කුසලයක්ද අකිරියෙන් ලබන කුසලයක්ද කියලා බැලුවොත් පැහැදිලිවම තේරුම් ගන්න එක අකිරියෙන් කෙරෙන්නේ හැබැයි ලොකුම කුසලයි. ඒකට කියනවා සබ්බ පාපස්සා කරනවා කියලා. සීළු පයෙන් වෙන් වෙනකොට සිද්ධිය සිද්ධ වෙනවා. සිද්ධ වුණාට පරිස්සම්. ඒකෙන් සන්තෝෂ වෙන්නේ නැහැ කනගාටු වෙන්නේ නැහැ බලන්න. මේ ශික්ෂාවක් මම මේ කියන දවස පුරාම අවුරුද්ද පුරාම කරන්න පුළුවන් එකක් නෙවෙයි. එක එක සිද්ධියක් කරන් බලන්න. අරගෙන කරනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මිච්ඡා දිට්ඨි කියන එක කොච්චර කොච්චරක් අපිව සීල මට්ටමේ නොමග යවනවද සමාධි මට්ටමේ නොමග කරනවද ප්‍රඥා මට්ටමේ යොම ගන්නවද කියලා කියනවනම් කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය නැතිවට කියනවා කම්ම සම්මෝහය කියලා. කම්ම සම්මෝහය කියන්නේ හේතු සම්පාදනය කරන්න නැතුව ඵල අපේක්ෂා කරනවා. පින නැහැ. හැබැයි පින්වතුන්ගේ ಗುಣ ආනිසන්ත මං ඉල්ලනවා. ඉල්ලුවාට ලැබෙන්නේ නකෝපණේ තම්බික්ක වේච්චේව වත්තබ්බං මානි ප්‍රාර්ථනා කළපමණි කවදාකවත් ලැබෙන එකට පින තියෙනවා නම් ප්‍රාර්ථනා කරන දේකුත් නැහැ. ඒක ලැබෙනවා. ඉතින් ඒකද අපි බලන දවස පුරාම අපි මේ තාටමන්නේ අල්ලපු ගෙදෙට් වෙඩි ඉක්මනට යණ්ඩයි කලින් ගිහිල්ලා මේ මාකට් එකේ තියෙන බඩු ගේන්නයි ඉක්මනට නිවන් දකින්නයි මේ කරන රැට් රේස් එක දිහා බලනකොට මේ වෙන දෙයට ඉඳ තියලා ස්වභාවයට අනුගත වෙනවයි කියන එක අද හැදෙන ජනතාවට ඇත්තෙම නැහෙනේ. ඒගොල්ලෝ පුළුවන් තරම් ස්වභාවයෙන් ඈත් වෙලා දවස් 45 කුකුළු හදන්න අර අඩිය අඩිය පෙට්ටියක් ඇතුලේ ඒ වගේ තමයි. බ්‍රොයිලර් සිස්ටම් එකට හදන දවස් 45 කට ඒක කපනවා ඊගාව කට්ටියක් ගෙනත් දානවා. ඒ වගේ තමයි තියෙන ස්වභාවත් එක්ක සම්බන්ධේ නැහැ. ඒ කියන්නේ බයලජ්ජා දෙක නැහැ. මොකද අද තියෙන ක්‍රමයේ හැටියට බයලජ්ජාව තිබ්බොත් මේ විද්‍යාවට දියුණු වෙන්න බෑ. ලෝකායත විශ්ේ කිසි එකට දියුණු වෙන්න බෑ බයලජ්ජාවෙන්. මෙතනදී අපි වෙන දේ වෙන්න ඇරලා යමක් කළොත් පව් සිද්ධ වෙනවා කියන බය. සබ්බ බාපසකරණම් කියන කාරණය නැත්නම් සබ්බේ සංඛාරා දුක්ඛා. සීල සංස්කාරයේ දුක පිණිස පිහිටනවා සංස්කාර කියලා කියන්නේ චේතනාපූර්වක කාරණා. සංචේතන, අபிසංචේතන, අபிසංඛාර සමාන වචන දෙක. ඉතින් ඒක නිසා මම දන්නවා දැන් රැට නිදාගන්න ගියම අලි අවුලක් වෙනවා දැන් රෑ මේ බණ අහලා අහලා. ඒක නිසා මතක තියාගන්න මේක තමයි ඉහළ මට්ටම භාවනාවයි. සීල ශික්ෂාවදී කරන්නේ වීතික්‍රමණය වෙන කෙලෙස් නොකරන අදිෂ්ඨාන කරනවා. සමාධි ශික්ෂාවදී කරන්නේ කෘත්‍ය නතර කරනවා. ඉඳගෙන ඉන්නකොට යමක් කරන්න නැතුව වෙන දේ බලනවා. ප්‍රඥාවෙන් කරන්නේ ඒ පරණ කර්ම ගෙවෙනවනේ. ඒ වගේ සිද්ධි වෙනවනේ ඒවට මනාවමනා පහල කරන්න එපා. වේවාණු වේවා කියන්න එපා. මේක මගේ පෞරුෂත්වයේ ප්‍රශ්නේ මේ වෙන්න තියෙන දේ වෙනවා. මේක දිහා බලාගෙන ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් නම් අලුතෙන් කර්ම රැස් කිරීමක් වෙන්නේ නැහැ. පන්න කර්ම ගෙවුනට ඒක හිත නරක කරගන්න ගන්නෙත් නැහැ. අලුතින් ක්‍රස්ම රැස් කරගන්න හේතුවක් කරගන්නෙත් නැහැ. එනිසා මේ මම මේ කියන කොටස සුතමේ වශයෙන් දාර්ශනික වශයෙන් අපි මේ මිච්ඡා සංකල්ප මිච්ඡා දිට්ඨි කියන එක නොදන්න නිසා මේ කෙරුම වෙන්න හදලා කොරන්න හදලා කෙරෙන දේවල් කොච්චරම ගන්නවද අපි යමක් බලන තාක්කල් අපිට පේන්නේ බැලීම නැතර කරනකොට පෙනීම සිද්ධ වෙනවා. අහන තාක්කල් ඇහිම සිද්ධ වෙන්නේ. අහන එක නැතර පස්සේ ඇහෙන එක සිද්ධ වෙනවා. ඒ නිසා කීයට දෙනවා මේ ඊමේල් එක දාලා තිබුණා සුද්දෙක් වෙන්න ලියන්න නැත්තේ. කූලියල තියෙනවා මේ ෆෝන් එක ඕෆ් කරලා ගිහිල්ලා භාවනා කරනකොට ශරීරයෙන් ආපු SMS ටික හම්බ වෙයි කියලා තියෙනවා. ශරීරයෙන් ආපු මිස් කෝල්ස් ටික දකි. මොකද ෆෝන් එක තියෙනකන් ශරීරෙ පේන්නේ නැහැ. ෆෝන් එකේ මිස් කෝල් වලට ආන්සර් කර කර ඉන්නවා මේ කක්ක කරන්න ඕනකම තියෙනවා මතක නැහැ. බත් කන්න ඕනකම තියෙනවා මතක නැහැ. නාන්න ඕනකම තියෙනවා කරගන්න වෙලාවක් නැහැ. මේ ෆෝන් එකනේ තියෙන නිසා ෆෝන් එක ඕෆ් කරලා ඕකේ පවර් ඕෆ්ම කරන්න. ඒ බලන්න ඕන මේකෙන් එන සිග්නල්ස් ටික එන්න පටන් ගන්න. SMS ටිකයි, මිස් කෝල්ස් ටිකයි, ඒකට පේනවා අනේ අම්මේ මේ ෆෝන් හැදුව නැති කාලේ මිනිස්සු කොච්චර ජොලිය ඉන්නේ නැද්ද ඕලාට කක්ක කරන්න නැති වෙලා අඩු ගන්න. ඕන්ලාට චූ කරන්න ඇති. ඕකයි නිවන කියන්නේ වෙන මොකක්වත්ම නැහැ. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ නාගිත හඳුනන්න නාගිත මේ සෙනගක් එක්ක ඉඳ ගියාම මල්ල කචල් ඕන වෙලාවට කක්ක කරන්න නැත්නම් චූ කරන්න නැත්නම් මම කැලේ අධධාන ගමනකට ගියාම බඹ ගව් ගානක් මට ඉස්සර කවුරුත් පේන්නේ නැත්තම් ගව් ගානක් පිටිපස්සේ පේන්නේ නැත්නම් මට ඕන්ලාට මල මුත්‍ර පහ කරන්න පුළුවන්. ඔන්නෝ විවේකී කියන්නේ. ඕකට තමයි හුදකලාව කියන්නේ. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? ශිෂ්ට සමාජයේ ඒකවත් කරගන්න නැහැ. දැන් බුදුහාමර අපිට දෙන්නේ මොකද්ද? ඕක නොකර හිටපන්. අම්මලා දාතලා දෙනවද අපිට ඕක? ගුරුවරු දෙනවද? මේ ශිල්පේ දෙනවද? මේ තාක්ෂණයේ දෙනවද? මේ යටිතල පහසුකම් ඒ ඔක්කොම කරන්නේ අපි මොකද්දෝ පරබන්ධනයකට බැඳගෙන ඇදගෙන යනවා. ඒක කරන්න ප්‍රශ්නයක් නැහැ. පොඩි වෙලාවක් දීලා බලන්න යමක් නොකර කයිදියා බලන්න. එතකොට මතුවෙනවනේ මොනවදෝ ජවනිකාවක් මතුව. අන්නේ දේ දිහා විනිශ්චයක් කරන්න නැතුව නොබල ඉන්න හොඳට බලන්න. විනිශ්චයක් නොකර මේක දිහා බලන්නකො තියන්න. දැන් ඔන්න පරණ ණය ගෙවෙන්න පටන් ගන්නවා. පොලිත් එක්ක ගෙවෙනවා. ප්‍රතික්‍රියා නොකර ඉන්නවයි කියලා. මෙන්න මේ තුනේදී අපිට පේනවා මේක කරන්න බැරි මොකද? අවිද්‍යාව නිසා. අපේම තියෙන ඇබ්බැහි නිසා අපේම තියෙන මදේ නිසා අපේම තියෙන මද පමාද නිසා එජේ බොන මිනිස්සුන්ට බැන්නට කවුද බීලා නැත්තේ බලන්න ඔක්කොම ඩෝප් එකේ ඉන්නේ ඔක්කොම මදේ පමාදයට වැටලා තියෙන හැබැයි මගේ මදේ තිබුණට කමන්නේ අරක්කු බොන එක හොඳ නැහැ කුඩු ගහන එක හොඳ නැහැ සූදු කෙන්න එක හොඳ නැහැ කියලා අපි මේකෙල්ලින සූදු උපුත්‍රයන් අපිට පෙන්නලා දෙනවා මොන ක්‍රමයකින් හරි අපි හිත රවට්ටගෙන තියෙන්නේ හරි යමක් නොකර සිටි වෙනවන මොනවා හරි කිරීම හරහා ඒ නිසා භාවනා යෝගාවචරයට අනික් අයට වැඩිය කියන්න පුළුවන් මම දවසේ මෙච්චර වෙලාවක් වෙන් කළා ඊරිගේ යමක් නොකර විනදේදියා බලන්න. දැන් කමඨාන් සුද්ධ කරන වෙලාවේ අඩු ගානේ වෙන දේ වෙන හැටියට ලියන එකට බාධා කරන්න එපා. බාධා කෙරුවොත් sannivedini කැඩෙනවා. නමුත් ඒක වෙන දේ වෙන හැටියට වාර්තා ගැනීම අපේ ජීවිතේ අදාළම නැති දෙයක්. නිසා සාකච්ඡා අනුග්‍රහිතේ නාමයෙන් අපි මේ වෙලාවේ අවිද්‍යාවට රින් ගන්න දෙන්නේ අර්ථකතනට රින් ගන්න දෙන්නේ ගුඩු විවේචන වලට විවේචන ඇති හැටි කියන. ඒකට අපි කියනවා අහිංසකම කියලා. ඒකට අපි කියනවා නිහතමානිකම කියලා. ඉතින් බුදුහාමුදුරු ඉස්සරහ අපි තිච්ච ලොකු පැහියෝ නෙමෙයිනේ. අපි කියනවා අපි ආරම්භක ආධිගම්මික යෝගාවචරෙක් වෙලා අවිද්‍යාව වැඩ කරන වෙලාවේ මිච්ඡාදිටි වැඩ කරන වෙලාවේ මෝහේ වැඩ කළා ඒක ලියනවා. කියලා කියන එක උනා. පුළුවන් තරම් බලනවා ඇති හැටි කියන්න. එතකොට ආරි භාෂාවට වැටෙනවා. ඇති දේ කියන දේ කරනවා කරන දේ කියනවා. ආනේ විදිහට කරන දේ කියන කියන දේ කරන gati අපේ ජම්මේ කියලා මතක තියාගන්න. අපේ ප්‍රകൃති ඒකයි. අපි මේ උත්සාහ කරන්නේ ශික්ෂාවක මාර්ගයෙන් ඒක ඇතිකරන දවසට එක චිත්තක්ෂණයක්. දෙකක් තුනක් sannivedita මාර්ගය කරනකොට ටික වෙලාවක් ගියාට පස්සේ එයි. ඒක ගැම්ම ගත්තාට පස්සේ ඉච්චරම අමාරු නෑ. මොකද වාසියද තියෙන්නේ මොකක්ද දන්නවද? අපි හිතනට වැඩිය අවබෝධ කරපු මිනිස්සු මේ සමාජයේ ඉන්නවා. අපිට පේන්නේ නැති වුණාට මොකද අපි ආශ්‍රය කරන්නේ බාලයෝ නිසා අපිට පේන්නේ නැහැ. ඒවත් අවබෝධ කරපු අය ඉන්නවා. එතකොට අපි නිකම්ම ඒ පිරිසට ඇදිලා යනවා. මිච්ඡාදිටි අතහැරෙනකොට අපි නිකම්ම සේවනාච භාවනා පැත්තකට ගිහලා පණ්ඩිතානංච සේවනාට වැටෙන්න පටන් ගන්නවා. එතකොට බලන්න අපි කොච්චරක් මේ පණ්ඩිතත්වෙ ඉඳද්දී බාලයෝ සේවනය කරන ඇබ්බැහි වලට ලක් වෙලා ඉන්නවාද කියලා. ඒක කාටවත් දොස් කියන්න එපා. ඒක අවිද්‍යාව තමයි දෝෂේ. අවිද්‍යාව මෙහි වෙන්නේ තණ්හාවාරා. ඒ නිසා මිච්ඡා දිට්ඨි කියන මේ පළවෙනිම මිච්ඡත්තේ තේරුම් අරගත්තොත් ඊට පස්සේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව වෙන්න පටන් ගන්න නිසා අපි ළඟ දැනට මේ කුණ තියෙනවා දැනගන්නා සුළු විදියට හැකිතාක් කරන දේවල් වලින් බැහැහිරව කෙරෙන දේවල් ඒ විදිහට වාර්තාගත කිරීමේ කලාව අපි ඉගෙන ගනිමු. ඉගෙන ගන්නකොට තමයි ඒහා සාපේක්ෂව ඒ ප්‍රමාණයට සාපේක්ෂව සාන්තියක් එනවා. ඊට වැඩිය මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක ධර්මදේශනා સમાප්තිය. සියලු දෙනාට ඒ දක්වා ඒ මිච්ඡාදිත්‍ය ඇදකුද ගෙවිලා තිට්ඨිච්චු කම්ම කර්මයේ සඳහා මේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනා නැත කරනවා. ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා